ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි අනිකුත් මේ නිවාසික පාසක මාස්ටර් සම්බන්ධ කරගෙන අපි සුමානකට වතාවක් ඒකමාරක් කාලයක් ගත කරලා පවත්වන සිනසුරාද ධර්ම සාකච්ඡාවට වෙලාවයි දැන් ප්‍රමිණලා තියෙන අපි රසුනේ එකටයි ඉතින් අපි මෙතෙන් පටන් පැයකමාර කාලයක් ගත කරන බලාපොරොත්තු වෙන මුල් සාල්සේ විනාඩි කාලයක් අපි විවස්ථාව ජීවත් කරගන්නවා ඊගාවට වාරය ගණන් ධර්මපද ගාතාවක් ඉදිරිපත් කරගෙන සාකච්ඡා දිගට මේ වන් බලාපොරොත්තු වෙනවා. ඒ ධර්මපද ගාතාවත් ආදී අපිට මේක සභාවේ යන මැති පරිදි විවෘත සාකච්ඡාවක් බාටපත් කරගන්න පුළුවන් වෙනවා. පළවෙනි අංකය වශයෙන් අපිට තියෙන යෝගාවචර දිනචර්යාව සිහිපත් කර ගැනීමයි. එතන සිල්නාගෙන් දැනගැනීම පිණිසම දිනචර්යාව කියනවා කාගෙත් අවධානයේ ඉදිරිස්තු යෝවා කියලා කරනවායි මතක් කරගන්න.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිදු විය යුතුය. අවදී වූ විගස අස්නෙන් නැගිට සිරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිළිත් බණ බවුන් යෙදී නොසිස්තිනියක් කරගත යුතුය. බුදු වටන අතුරු වටන ගිලන් වැඩි සිටි වටන යන ආදී සුදුසු කල්හි යෙදී විසිනම් හීල්දන් කිස සඳහා බුදුන් වහන්සේකොස් නොපමාව එහි වත්සපියා සිය කුටියට යා යුතුය. බණ දාම් පූර්ණ සිරු පිළිදඟම් බවුන් නියත කිසේ යෙදී පිටු සඳහා gediye දෙවීමට පනෝ පිළිසිත කනින් දෝ පාත්‍රේ තවි කේලා තන්පත් කොට වැඩි යුතුය. පින්න පාතේ සඳහා ගෙඩියඬ වූ කල තෙරුවන් පුදා පාසුරු දරා කමඨාන් ගච්ඡිතින් නිමිතයන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිළිගත් සමග කමඨාන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨානින් නිතුව පිළිපිනිසෑස පිළිපිලිගෙන පෙරලා එන කලද කමඨාන් නොහැරා යුතුය ගොජුන්නල වත්සපය දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුද්දවුන් නියේදී පිළිවහුම් පිළිවැසවුම් නැතොත් ඊතුරු කාලයේ භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස් පහට පවන වත් පිළිවෙතියදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුව දුක් සොයා කිසිනම් හීල් කන් හීල් ගිලම්පසකේද සාදා පිසිතු සිටින් තමා වත්කන කුටියට ආයතු. පෙරයම අවසන් වනතුරු පිළිවාන බණක් නැතොත් කමඨාන් කපණහණින් කල්දිවා අලියොමිට පෙර අවදි වෙමි සෙන්තුහාන් කොටගෙන රැය 10ට නිද්දව ගත යුතුය. තමාගේ දිනපතා සීලවල සනිටුවන් කොට ලියාගත් කාලසටහනක් තමයි ඉතිරි සභාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කරුණ කිරීමට අධිෂ්ඨාන කරගත යුතුය. සායකයන් සමග ප්‍රති සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතුව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සීයේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත් වීමත් පිටත තොරතුරු ඇතුළත ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් ඒ මුළුමනින් ආරක්ෂා වීමට සිතර ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයි. නියම සමනාකල්පේ රහසත් එලිපිටත් ඔබෙන් තොරණ වනසේ හැසිරිය යුතුය. කතාවත් නිතරම ඇතුළත් වේ. තම තමාට කරගත හැකි සීලවලට සමාවශින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. ඉවල් දෙවි සාන්දනාන්ත ප්‍රවත්ම සාරුක්‍ය සමනාකල්පය යන මේවා නොබිඳනසේ යෙදී යුතු බව කලින්ම සිත් තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතෝ තනුන් වසන කුට්ටියකට නැවැදී යුතුය. බුද්ධ වන්දනා පින්න පාත ගමන්හි ජීවිත ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකෙකුට ඊරියරවන්සේ භාවනා පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන්මෙන් තමයි ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනේ නැහැට. තමා නිතරම පරිහරණය කරන පිළිකර නිතර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩකටයුතු දික්මන් වේ හිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණක ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම උපක්ලේශයක් පහළ වෙන විට යනුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සීහිත නංගා එබඳු උතුරු මැල්ලීමේ සමතික විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගැනීමෙන් දස ධම්ම සුත ආකාංකේසුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසට කීප විටක් සැලකෙමි. ඇතුළත පිරිසුදුකම ජීවණයෙන් තබා ගැනීමට මිත්‍ර සිතාගත යුතුය. සංඝයාගේ කුතුමාතර හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වන කාර්යවත් ධර්මානුශාසනා කිරීමටද වෘද්ධ තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලව හොඳට පිරිසුදු ධර්මයෙන් කිරීමට චිත්‍රගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්නතුන්ගේ වත් දැක්වීමට දැක්වීම ඔබ ගුණාගුණ දියුණු ඔබ ಗುಣ දිනුනට පොකාර වන්නාseම සංවාසාරහානවන්නන්හා ගැටීම ಗುಣ පරිහානියට හේතු වන බවද තදින් සිතවගත යුතුය. සිතේ පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතෝ ඒ යෝගාශ්‍රමේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් පිරිසුදුව සම්පූර්ණ සද ප්‍රමාණිකුල සද කරණ ඇති උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණ උපකාර වන බව සලකාවත් සම්පන්නක වීමට උත්සාහ කළ යුතුය. ප්‍රමාණී ඉක්මකන් දියුම් ගන්නතොලද යෝගාවචර தත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම් තාතහැරගමිය යුතුයි. සහැල්ලු ප්‍රයත්න ඔබ පිළිස් ඔබ සහැල්ලු ප්‍රයත්න පැවිදි ජීවිතේ පවත්වා ගැනීම මේ පහසුම ක්‍රමයේ හේ පොතපත පවා අධික කොට කතා ගැනීමෙන් වැළකීම ඔබේ ශික්ෂණිය යුතුයි. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත් ආශ්‍රතවත් නොගත යුතුයි. ශ්‍රී කල්යාණ යෝග ආශ්‍රම කතිකාවතට හා මෙම ස්ථානීය කතිකාවතට එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබට හා අන්‍යන්ගේ පාසොනතාව වෙනු ඇත. ගෙහින්නේ ඔබේ හිතට වර්තා ගැනීම ඔබේ යුතුයකමයි. යෝගාවචර දිනචර්යාවයි. අපි ඒකට පාරමිතින් අපේ සාකච්ඡා පළවෙනි අංකේ අපි ඊගාට බලාපොරොත්තු වෙන්නේ. ධම්මපද ගාථාවක් ඉදිරිපත් කරගෙන සාකච්ඡා ඉදිරිපත් කරන්න ඊට සමත මතක් කිරීමක් කරන්න තියෙනවා මේ දවස්වල අර කුටි වටේ සුද්ධ කරන වැඩේ කියනවා. ඒක ඉතින් භික්ෂුන් වහන්සේලාට උදව් කරන්න විදියක් නෑ. අනිත් පැත්ත සාමාන්‍ය පැත්ත උපාසකත්ව පුළුවන් නම් මේ තම තමන්ගේ කුටි වටේ සුද්ධ කරගන්නවා නම් රුපියල් 25000 හම්බෙලා තියෙන්නේ බලාපොරොත්තු නැහැර 31000කට යයි කියලා. ඉතින් නම තමයි නිකුත් කරන තමයි සුද්ධ කරගන්නවා නම් එතකොට අපිට 25000න් වැඩි කරගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඒ කට්ටිය ආව වෙලාවට ගිහිල්ලා අත දෙන්න. කුටි වල දොර වහගෙන පැත්තකට වෙන්න එපා. ඒකට කුටි කටේ සුද්ධ කරන ළමයි යදෙන්න ඕනේ. එතකොට පුළුවන් තරම් බෙහෙත් නැල ඉතුරු කරගන්න. මෙතන කපනකොට වේ වැළුයි අර ප්‍රකාශ මොනවද මේ. දෙනිවැල් ගැටයි ඔක්කොම කපලා. දැනගන්න මිනිස්සු දන්නවද දෙන්න නම් දන්නවා. ඒ නිසා දෙපැත්තකින් උදව් කරගන්න තම තමන්ගේ කුටි වටේ සුද්ධ කරගන්නකොට ඒක තමන් කරන්න හරක් දෙන්නෙක් නැතුව ගැලක් කුටි වටේට යන්න ඉඩ තියාගන්න. එහෙම තමයි තියාන හිටියේ බලනකොට අත්‍තරම ගිහලා බලන කුටි ළඟට ආවිල දැන් ගැල් දෙකක් විතර යන ප්‍රමාණය වටේ සුද්ධ කරගන්න. ඉතින් ඒකට ආයෙ කුලී ගවන්න ඕනේ. වටිනවනේ කරලා දෙන එක. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේක අවුරුද්දෙන් දෙකෙන් නැවත නැවත කරලා හොඳට මේ ආකාශය ලබා දී මොකද ධාතුනි කුටි ලාංක ආපත්‍ය කියන ප්‍රධාන කාරණාව කියන්නේ ව්‍යායාම කරන්නේ. හුස්ම ඩාඩිය වැටෙන්නේ මේ හුලං වදින්නේ අහු වැටෙන්නේ. ඒක හේතුව ඩාඩි දාන්න තියෙනවා. කොච්චර කෙරුවක්වත් දීර්ඝායන භාවනා කරන්න බලාපොරොත්තු නැත්නම් කය තේරුම් ගන්න. ඒකට අර පරිසරයට ගැලපෙන තාලෙට අපි මේ වෙනුම කැලේ ළඟට આવොත් අපේ දකින්න දර්ශනේ ළඟ වෙන්න පටන් ගත්තොත් කැලෑවුණු කියලා එකක් හැදෙනවා. මොන જાතියක් කැම කන්න බෑ නින්ද යන්න එපා වෙනවා. ඈත පේන්න තියෙනවා. එනේ නැත්තම් මේ ඇස් එක කුටු කරන ගැටියක් තියෙනවා. ඒක නිසා මේ ටිකක් කැලේ ටිකක් එහෙම කරලා තියාගන්න ඕනේ. ගොඩක් කල් ඉඳලා කරගෙන ගිය වැඩක්. ඒක නිසා විශේෂයෙන්ම මේ වාසක මාත්‍රිකගේ සාමනගතන්ගේ වැඩවලට කරගන්න පුළුවන් වැඩ මොකද দাঁඩි දාන්න ඕන කරන්නේ. ඔය වැඩේ කරන්නේ দাঁඩි දාන්න. වැඩේ කරනකොට দাঁඩි දානවා වැඩ දෙකක් කරනවා. කැලේ සුද්ධ වෙනවා. මේ හැබැයි අතපය කපා ගන්න එක තමයි ඉතින් අර බලවත් ආපු ගාම කපල කොට ගන්න. ඉතින් මම මේ ප්‍රථමාධාර පිටියක් එළියව තියෙනවා ඉතින්. අර දෙන්නගෙන එහෙම එකක්. නමුත් එහෙම කරන වෙලාවට කිහිල්ල අට දීලා වැඩේ කරලා දෙන්න. දවසකට බෑ කොහොමද උපාද ගුණාත්මකව බලාපොරොත්තු වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් කරන්නේ නැහැ. ඒක අනිවාර්යයක් බලාපොරොත්තු වෙනවා මේ වැඩේට මේ පොදු මේ ටික සූත්‍ර ගන්න වෙලෙට පැය සහයෝගයක්. ඒක කෙරෙන්නේ නැත්නම් ඉතින් මට කියන්න. නැත්නම් මේ පොඩි අච්චවත කරගන්න. නිසා ඒක මතක තියාගන්න අපි ස්ථානක දවසට පැයක් මහන්සි වෙන්න. ඒක උඟක් උදව් මේ මේ මේකට. දාඩි දාන වැඩි මේ සක්මනක් වෙනවා. අනිත් එක මේ ඉස්පාට ගාවයි. ස්වාමී කියන එක දැන් සාමාන්‍ය පැයක් රුපියල් 100ක්. දැන් සාමාන්‍ය ගාණ එච්චරයි. නිසා වැඩ පැයක් වැඩ කරලා දෙනවා කියලා කියන්නේ සල්ලි වලින් ගණන් කරලා ගියේ හැකිද? රුපියල් 100ක විතර වැඩක්. ඒක කෙරෙන්න ඕන වෙනවාද? එනවනම් මේ මෙච්චරම අමාරු වෙන්නේ අපිට කොම්පෝස්ට් එකක් හදාගන්න පුළුවන් වෙනවා. ඔය පාරවලින් සුද්ධ කරන කවුරුත් නැතුව කෙරෙයි. මල් ටික හැදෙයි. ඉව වෙන්නේ ඒ නිසා මේ අන්‍යෝන්‍ය සහයෝගය අවශ්‍ය යහපත් නෑ. ඒකට මේ සාකච්ඡාවලින් කරන්නත් බලාපොරොත්තු වෙනවා අපි අර මේ පුළුවන් තරම් මේ සංනිවේදනය ඇති කරලා අවශ්‍ය දේ නිකන් කලිවාරු කතා නෙවෙයි වැඩ කරන්න යන්න ඕනේ. ඉතින් කොච්චර අඩුපාඩු තියෙනවා දැන් ලියලා තියෙනවා ඒකට මහත්තයා මම ඒක පුළුවන් තරම් කිව්වා එහෙම මහත්තයාට. අනිත් පරණ තියෙනවත් එකතු කරලා ඒක තමයි අමාරුම වැඩේ. ඒකටත් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට යමක් තියෙනවනම් ආහාර පිළිබඳ ප්‍රශ්න 21 කුටියට කියන්න වෛද්‍ය කටයුතු බෙහෙත් බෙහෙත් ගැනීම පිළිබඳ ඒ කුටියට කියන්න කුටි වලත් කැඩියාව කුටි සුද්ධ කරන වැඩේ ඔක්කොම දෙකේ කුටිය කරනවා ආයේ අපි කවුදදවත් කියලා 17 කුටි අර පොත්පත් කියන එක සම්බන්ධව අන්නේ ටික මම මේ මේ වෙලාවේ අවස්ථාවක් ගන්න මතක කරගන්න. හොඳයි අපිට යනවා දැන් මොකද ගාඩාව දැන් මොකද? ලීලියක්ද උතන? ලීලියක්ද? වික්‍රග කුසිපා මහ සඳ විභාරින් නිතර වූ තැනැත්තා නවකයට නවකයට වහන්ද අරබ සරත් නුවර දෙවුරම පංචකින්දේ පංචජහේ පංචචුත්තරි භාවයේ පංච සංඝාති ගෝ බික්ඛු ඕගතින්නෝති උච්චසීති අන්නය පංච චින්දේ පංච ජහේ පංච ච උත්තරි භාවයේ පංච සංඝාතිකෝ පංච සංඝාතිකෝ භික්ඛු ඕගතින්නෝ ඉති මුච්ඡති වාචේ පහත කොටසට අයත් පසග්ග උඩ කොටසට අයත් පසග්ග තින්ද පසක් වැඩු පස් සංගමයන් ඉක්ම වූ පැවිද්දා සතර මහා ඕගයෙන් ඊතර වූ එකී අර්ථ ඕරම් වාගියේ පහත කොටස වශයෙන් දැක්වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද යන බඳුන් පස සිඳින්න සුද්ධම් බාලිය උඩ කොටස වශයෙන් දැක්වෙන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා යන බඳුන් පස දුරු කරන්න පස්සින්දුරන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන පසද මතුමත් තෙහි වඩන්න පස්සදෑරුම් ගැනුම් රාග දෝෂ මෝහ මාන දික්ඛ යන පස ඉක්ම වූ මහලකෙන ඕවේන් ඊතර උයේයයි කියනු ලැබේ ආම භව දික්ටි අවිජ්ජායන සතර මහ සැවත සතර මහ සැල වතර පහරින් ඊතරට පැමිණියේයයි කියනු ලැබේ පංච කින්දේ සෝරම්භාගිය පස සිඳින්න සක්කාය දිට්ඨි ආදී පස අපායෙහි ඉපදීම ඇති කරන හේයින් ඕරම්භාගිය පහත පුත්‍රකට අයත් බැනුම් වශයෙන් දක්වන ලදී පංච ජහේ උද්දම් වාග්ය තප දුරු කරන්න රූප රාග ආදී පස සුදකෙහි ඉකත්ම ඇති කරන හේයින් උද්දම් වාග්ය උඩ කොටසට අයත් දැනුම් වශයෙන් දක්වන ලදී අපමාද වර්ග 11 කන ගයේ විවරණය බලන්න පංච උත්තරී භාවයේ සද්දා ආදී ඉන්ද්‍රයන් පස ප්‍රඥාත්ෙහි වැඩිමය මේ පස ලෞතුරා කුසල් සිද්ධි නිවන් කරමුණකට උපදී මේ පස ඉන්ද්‍රියයන්ෙන් හැඳින්වෙන්නේ අසද්දා ආදී පස මැඩලීමේ අධිපති බැවින් යුතු නිසාය පංච සංඝාති සංඝාතිගෝ රාග ආදී පස් සංගයන් ඉක්ම වූ තැනත්තාය රෝගතින්නෝ රෝගයෙන් ඈතර වූ තැනත්තාය රෝගනම් මහ සැඩදිය පහරය කාම ආදී සතර මහ රෝගයෙන් ඈතර වීමය අප්පාද වර්ග පස්වන ගයේ විවරණය බලන්න එදා කියපුද නිදාන කතාවයි. ඔක්කේ මාස දැක්කම කරනවා. ඒ කතාව නිදානය සද සදහෙන් දහම් ඇසු මහ උවැතිය නවතිරයක් වහන්ද අවන්ති නම් දවස් දරවෙයි කුරරගන නුවර ඉතුරුමත් වූ සෝරණම් මිනිසෙක් දැහැමින් වෙතේ ඔහු කෙලක් වටන ආවරණයක් කන පළඳින හේයින් ඒක නෙමෙයි නේද ඔබ තමයි කුටි කන්න තෝරන නමින් හැඳුරුනි. එකල ඒ නුවර පවත්නම් පවුෙහි වැඩවැසෙන මහා රච්චාන මහතෙරුන්ගෙන් දහම් වතා පැහැදුණු ඒ නිසා උන්වහන්සේ ළඟම මානව වතපිළිවෙත රැඳී රැඳී දහම් උගෙන උපතපෝත ලැබෙතේ. සෝන තෙරුන්ගේ මව් මහවැසි සිය පුතුන්ගෙන් බණ අසනු කැමැතිය මහසංගණට දන්සුදා දහම්මාල සරසා රෑ සිය මාලිගයේ කෙල්ලක් පමණක් නවතා බොහෝ දෙනා සමග බණ අසමින් හිදී. කලක සිට 900ක් පමණ තොරමුලක් මේ ඒ මහවසියගේ විසල් ධනය සොරා ගැනීමට අවසරයක් සොයමින් සිටිති. වසියගේ රැකවරණය නිසා සරුන්ට කිසි දවසක අවසරයක් නොලැබුණි. වසිය දහම් නැතු ඇතුමට ගිය බැව් වසා එදා රෑ සරු මාර්ගයට වැදුනාහ. ඒ බැව් වසා මාර්ගයට යතුත් මරණාදාසින් සොර දෙතුවා දහම්හලට ගොස් වසිය ළඟින්ම හිඳගත්තේය. කෙල්ලද දහම්හලට ගොස් බණ අසමින් හිඳි වසියගේ කණ්ඩ කොඳුරා මෙසේ කීය. මෑණියනි බොහෝ දුර මාර්ගයට වැඩ වනසති උසක් උගතිය යන්න යන්න මාසන වලට බාධා නොකරන්න නැවත නැවතත් පැමිණ ඔසීගේ කරට සඳරා මෑණියනි මතරණු ත්‍රිදි සතරණු කරගත්හ යන්න යන්න නැවතත් මෙහි එන්න එපා සොරුන් සියලු ධනෙ ගෙන ගියත් කම් නැත මම සියල්ලටම සගනා දහම් ධනෙ ලැබෙමි මහා වේසිය මරණාදාසින් ළඟම සිට සොර දෙට්ටුවා අහෝ මේ බඳු තැනැතියගේ ධනය සොරා ගැනීම ඉතා නුසුදුසුයයි සිතා වහාගොත් සොරාගත් ඒ ධනය තිබුණසේ ඒතන තබ්වා සොරුන් කැඳවාගෙන ධම්මන්ත ගියේය. සොරවලට සැලසුන දෙත දහම් දෙසුම් නොනිමි කලම සොරු ගවතියක් දෙනම ධම්මන්ත කමියාහ සෝන කරුණාහසේ බලවදාරා අනුගෙන් අනුගෙන් අනුගෙම පින් අනුමෝදන් කරවුව ඒ වෙලේ සොර දෙතුවා ඒ තෙරුන් ඉදිරියේම මව් වේතිය වෙත ඇමින රදහෙම මෙසේ කීයේය තෝරන දෙතුවා මහවැදියනි සමාවන්න සමාවන්න කුමක් නිසා සමා ආයදින්නේද කුමක් කළේද මම ඔබතුමියගේ ධනය පැහැර ගැනීමට සලකා සොරුණියදා ඇවිත් ඒකුවතා ඔබතුමී මාලිගාවට යතොත් පරණවද හසින් ළඟම ඉඳගතිමි විටින් විට කෙල්ලෑවෙක් කී වචන අසා ඔබතුමී කෙල්ල පළවාරීම නිසා දහම් දාණයම සියලු ධනයට වඩා අගට යයි කී නිසා ඔබතුමියගේ ගුණ සලකා අපගත් ධනය තිබූ තැන්වලම තබා සමාකර ගැනුමට ප්‍රවණීමයි කීයේය වසිය ඔවුන්ට මෙත් සිතින්ම සමාව දුනි පසුව ඒසරු නවතිය දෙනම සෝන තෙරුණාන්සේ ළඟ මහණව දාම් හැදෑරුම් කොට නොපමාව වතපිළිවෙත රැඳුනාහ ඒ නවතියක් දෙන මහන්සේ කමඨහන් ඉගෙන එක් මහ කඳුගුණකට වැඩ වෙන වෙනම රුක්මුල්ලෙහි ඉඳගෙන නොකසුබටව කමඨහන් වඩති ඒ නවතිය දෙන මහන්සේ පෙර කල පිනති අය වෙති දෙව්රම් මෙහෙර සිට වැඩ සිටි බුදුරදුහු ඒ නවකී දෙනා මහවණේට වැඩ කමඨහන් සිට ලව් අයුරු දැක දැක්කම වේදුවා ඉදිරියේ වැඩ සිට කරන දේශනාවේ මෙහි දැක් වූ නව ගවයෙන් නව ජයෙන් වනව දාලසේක ඒ නවකී දෙනා වහන්සේගේ චරිතයට අනුකූල පරිදි වදාළ නව ගයෙන් මුල් ගයාසා සියයක්ද දෙවන ගයාසා සියයක්ද තුන්වන ගයාසා සියයක්ද සතරවන ගය අසා 100ක්ද අස්වන ගය අසා 100ක්ද සවන ගය අසා 100ක්ද සත්වන ගය අසා 100ක්ද අටවන ගය අසා 100ක්ද නවවන ගය අසා 100ක්ද මෙසේ 900 දෙනා වහන්සේම රහත් ඵල ප්‍රවණිසේක ඔය පාරේ ඔය මේ ඉදාන කතාව ඇහුවා ඉතාර ගාතාව කියනවනේ පළවෙනි එක තින්ච බික්ඛු ඊවං නාවං සිතා තේ ලව් මෙස්සති චත්තාරාගංච දෝසංච තතෝ නිබ්බාන මේ හිසීති ඔක කියන්නේ අපි නේ ඔක කියන්න ඕනේ ඔක කියන්නේ පළවෙනි කාරණා අපි කිව්වේ ඕක තමයි අදට ගත යුතු වෙන්නේ කොහොමද කමන්නේ පළවෙනි කියන්නේ මට පොඩ්ඩක් මතක් කරගන්න මෙත්තා විහාරියෝ භික්ඛු ප්‍රසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සම්තං සංකාරූප සමං සුඛං ඔක තමයි මම ගන්න ඉස්සලා ගත්තේ ගිය පාර අපි ගියෝසෙන් ඉස්සලා අද කිරුවේ නැහැ නේ කාරක්කා. ඒකදී අපි මතක් කරගත්ත සෝන කුටි ගන්න ආමතුරුන්ගේ කතා ප්‍රවෘත්තියයි ඒ වගේම ඔය වෙච්ච සංසිද්ධියයි. ඉතින් මේකදී ඒක විදිහකට බලනකොට ඒ රුන්ගේ පැත්තෙන් බලනකොට ඍෂිගේ පැත්තෙන් හෝ සෝන ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් හෝ බුදුජානනාථගේ පැත්තෙන් බලන්නේ නැතුව රුන්ගේ පැත්තෙන් බලනකොට මේ කෙලෙසයක් උත්සන්න වෙලා ඒ උච්චාන්න වෙච්ච වෙලාවේදී ඇවිස්සුනොත් ඇලහැප්පුනොත් ඒ කෙලෙසෙන් ඉති ඔක්කොටම හානි සිද්ධ වෙනවා. ඒක හේම නැගලා බහගෙන යන හැටි බලා ගන්න පුළුවන් වුණොත් මේ සමාජ විලෝපනයක් නැතුව බොහොම ලොකු ධර්මයක් මතකවනවා. ඒක සාමාන්‍යයෙන් චිත්ත ප්‍රවෘත්ති දිහා බලනකොටත් එහෙමයි. අපිට යම් කිසි ක්ලේශයක් එනකොට ක්ලේශය අතරමැදදී වහා තීන්දුවට එළඹුණොත් ක්ලේශය හිතෙන් තමයි තීන්දුවට එළඹෙන්නේ. ඒ ක්ලේශය ඇවිල්ලා හරි අමාරු හිතනද යන්නකම්ම ඉන්න පුළුවන්. නැත්තම් ක්ලේශයේ මුලමදාක බලන්න පුළුවන් උනොත් සම්පූර්ණ මහත්පසින් වෙනස් වෙච්ච පුද්ගලෙක් ඉතුරුත් වෙනවා තීන්දුවක් බොහොම දුරද කියන එකක් වෙනවා. ඉතින් මේකෙදි යම් විදිහකට ඒ හොරකම සිද්ධ වුණා නම් ඉතින් ඉතින් කර්මපතයක් වඩපත් වෙන දුරද කියනවා. ඒ වගේම බැරි වෙලා හරි උරුසිය එතන සිද්ධියක් ඇති ඇති කරගත්තා නම් ඒ හොරා උරුසිය මරලා ඉතින් මම අල්ලක් ඇති. ඊට පස්සේ ඒ උරුසිය දන්නත් ඉංග්‍රීසි වල මහා හොරා මේක ක්‍රියාත්මක කෙරුවේ නැත්නම් ඒ පණිවිඩය යන්නේ නැහැ හොරුන්ද හොරුන්ද කාගේ පණිවිඩයක් හරියන්නේ නැහැ මහා හොරාම කියලා කියන්නේ මෙතන ගියම් විදිහට ලාපෝදාලි දෙම්පත් කරනවා ඊට පස්සේ ඇවිල්ලා දැන් පණපොලොජි සමාව අරගෙන සිද්ධිය හමාර වුණාට පස්සේ අර උත්සන්න ක්ලේශයට පස්සේ උත්සන්න සංගය පහළ ඔක්කොටම පහළ වෙනවා ඌසිටත් පහළ වෙනවා සමාව දෙනකොට ඉතින් ඊට පස්සේ ඇත්තෝ කර මෙතෙක් වෙලා තිබුණේ අර මෙච්චර පාස තමයි ගෙදර කඩාගෙන සල්ලි ගන්න තිබුණ හොරු 900ම පැවිදිලා උපාදගමනත් පැවිදි. එයාටවත් බැරි වුණා ඔය වස්තු තියෙනවා කියලා කිව්වට අතාර නමුත් හොරුන්න පුළුවන් වුණා. කරන කේලුව අන්තිමට හත් වෙන කරක් පුළුවන් වුණා. ඉතින් මේකේ ඒක පැත්තකින් කියන්න තියෙන්නේ පවක් වේවා පිනක් වේවා සිද්ධියක් වෙනකොට ඒ සිද්ධිය අතරමඟදී හලහප්පන්නේ නැතුව ඒ තාලෙටම යන්න දෙන්න පුළුවන් නම් ඒ කොයි වෙලාවෙදී වුණත් සංවේගයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. මේ සංවේගය කොයි අතට හසුරව ගන්නවද කියන එක වෙනම දෙයක්. ඉතින් ඔය අතිපණ්ඩිතයෝ කරන්නේ මැදට පයින්. මැදට පයින්වල මොකක් හරි කොරුණට දඬුවම් දෙන්න හදනවා. ඒ මොකක්වත් මේ ඒවත් ඉතින් අනවශ්‍ය දේවල් නෙමෙයි. ඉතින් ලෝකෙ ඉතින් තියෙන ආරක්ෂා කරනකොට කෙරෙනවා. නමුත් ඊට අමතරව මේ වගේ යාන්ත්‍රණයකුත් තියෙනවා. සිද්ධිය තියා හොලමදාක වාසේ හොඳට බලලා සිද්ධිය යන්න ඇරියොත් අර හිරන්නේක කතාවෙත් තියෙන එකයි ඒ ගමේ දුප්පත් ගමක ආන්දුවන්ගේ ඉවුර බොහෝම දුර්වලයි. ඉතින් එතන ගන්දටුව කරන්නේ සිවුරු බෑලි ගෙනලා පිළිගන්නවා ආම්සොන්ට සුදු රෙදි ගෑ. ඉතින් මේ ආම්සොන් එයා එකතු කරන දවසක සිවුරක් හදා ගන්නට ඒකවර පූජා කරන බැරි නිසා වෙන්නේ. නමුත් තවදාකත් ආම්සොන් සිවුරු අලුත් කරගන්නේ අර කාණ්ඩ ගම තමයි ඉන්නේ. ඉතින් මේ මනුස්සයාට මොකද වගේ ඉතින් ගන්දටුව වගේ මේ ආම්සොන්ට සිවුරක් පුරවන්න කෙනෙක් නැහැ. පූජා කරන්න කෙනෙක් නැහැ. ඉතින් ආම්සොන් කයක දවසක් ඒ ලාවසන කවට ගන්න බලන්න එක සිවුරු රෙදි ගෑලක් අත්තත් නැහැ. මෙතෙක් කරපු පූජා කරපුවත් නැහැ. ඊට පස්සේ ආන්තරෙන් ආවම උත්තර දෙන්නේ නැහැ. ආන්තර කියනවා මට ලොක් කරන්නත් බෑ මට බලා ගන්නත් බෑ කියනවනම් නැති මහත්වෝ කියනවා මිසක් කියන්නේ නැහැ. පස්සේ මේ මනුස්සයා කරන්නේ ජීවිත කාලය පූජා කළේලා මුල් දෑම රකින්න. අරිනකොට ඒ ගමේ ඉන්න හොරෙක් ඇවිල්ලා ආන්තරුන් ගාවට පස්සේ අර සිවුරු දිකලා අරගෙන. ඊට මේ මනුස්සයා කන්නේ අර මිනිහ අල්ලගෙන මුදලම ගහලා ගිනියරේවලා මිනිවකට තියලා බලනවා. දැනරේවලා තෝ මෙච්චර මේ අහිංසක ආන්තරණ පූජා කරන එක මෙයා කරුවා කියලා මුදටෝම් මන්දා ගණ්ඩා කර වෙනකන් මේ කිනිය තියාන කළා මිනිහකට බඳලා කමට ඇවිල්ලා කියනවා අතරයට හොල්මනක් කි පිටපැත්ත මිනිහා බඳගෙන කවුරක් අත්තෙන් දොරාවින්න බෑ ඇරියොත් එහෙම මහසෝනා ඉන්නේ උඹලා කනවා ඉතින් අර මනුස්සයා මිනිහා ගලව ගන්න බර ගෙදෙට්ට කියලා ඥානතුරු ගන්නට ගෙදර ගෑණි බය අර කියාපු හොරා තමයි කියන්නේ ඊට පස්සේ මිනිහා දැනගන්නවා ගෑණි නැති දොරාවින්නේ නැහැ කියලා ඊට පස්සේ නැන්දම ගාවට යනවා නැන්දමට ධර්මංශ කලින් කියලා තියෙන නිසා අර කෙඳිරි ගාගෙන නැන්දම් මේ කියනකොටම අර මනුස්සයා බය වෙනවා. අම්මා ළඟට යනවා. තාත්තා ළඟට යනවා. හැම කෙනෙක් කාර කියන පස්සේ මනුස්සයාට කියනවා මිලෝ යකෙක් දැන් අරින්නේ නැහැ. මොකද අත්‍තරම ගන්න දෙරුවා කියලා. පස්සේ බැරිම තැන හාමුදුරු ගාවට යනවා. පන්සල ගියාට පස්සේ හාමුදුරනේ කියපො මොකද ඔබ ආතක මහත්වෝ කියලා අර දොරයි. පෙරල බණ්ඩිනවා නේ හාමුදුරු මේක අපාගත උනොත් විවික්තක් නෙවෙයි. විභාන මගේ පිටින් මිනිහක් වගේ මේ කියලා මට හොඳටම තාල්ලා හඟ පුරා වෛරපලු. ඉතින් සාමාන්‍ය කංගාර විනේ ලියලා ගත්තකට දාලා නාට තෙල් ගන්න. තෙල් ගන්නකොට උඹේ ආර වෙද්ද පාර අයිතිකාරය එනවා. එනකොට මීයන් අතියන හාමුදුරු තෙල් ගන්න. ඊට පස්සේ අර මංස ගත්තට හොඳට බැලලා මේ කියනවා මේ මිනිහා තමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේක කල්හිණ කරේ මම මෙදාදුව කරපුවා ඔබ වහන්සේ තියන හොරකල් කරන මුළු ගමටම කිව්වා ගම ඇහුවා අද නේරකට යාමතුත් තියෙනවා ඉතින් මය ළඟට කවුරු ආවත් ඉතින් උදව් කරන එක අපේ හැටිනේ කියලා. ඒකට ඔයාලට කල්පනා වෙනවා මට තට්ටු වෙච්ච වෙලාවේ පවුලක් නැහැ අම්මත් නැහැ නැන්දම්මත් නැහැ මොනම ගිහියෙක්වත් නැහැ මොන දෙයක් තින්නේ හාමුදුර තමයි කියලා මම කොහේවත් හරියන්නේ හාමුදුරේ මට බැරිද ගමේ පන්සලේ මටලා අබ්බීති ගමක් කරගෙන ඉන්න හොඳයි ටික කාලයක් කරලා පැවිදි වෙනවා පැවිදිලා මේ මිනිසයා අනාගාම වෙලා එක ත්‍රිපිටකයෙන් එක පිටකයක්ම කටපාඩම් කරලා බණ කියන කරුමට දක්ෂ වෙනවා කියලා පොතේ සඳහන් කරලා තියෙනවා ඉතින් ඒකදී ඒ ස්වාමීන් වහන්සේ ගන්න පියවර තමයි මේ මුලමදාග හොඳට බලන්නේ ගන්ධිතෝගේ වැඩේ වැරදි කියන්නත් බෑ. නන්දම්ම මාම කරපු වැඩේ වැරදි කියන්නත් බෑ. නමුත් සිද්ධිය දිහා බලනකොට අත්තරෙන් උත්සන්න කපටික හොරෙකුට උනත් සිද්ධියකින් පස්සේ සිද්ධිය මුලමඳාක දක්වන්න පුළුවන් වුණොත් නැතිලා නෑ කුටි ගහලා නැතුව නෑ කියන්නේ දඬුවම් ගඩ බලන ඉතින් නැතුව මනසට සංවේග බලයෙන් ඉඳී. ඉතින් අන්නේම සංසිද්ධි මේ සංසාරේ අපේ හිතවල අනන්ත වෙනවා. ඒ කියන්නේ නිවන ලැබෙන්නේ අපිට අවශ්‍ය කරන පණවිඩය හම් වෙන්නේ සැපකට පස්සේද දුකකට පස්සේද දඬුවම් කෙරුවොත්ද නැද්ද කියලා මොනම විනිශ්චයක් කරන්න බෑ. මොන සමාජවල ඉතින් එක එක ක්‍රමවලට ආර්ථික දේශපාලන නීති ගන්නවා. මොකද ධර්ම න්‍යාය නැත්නම් කර්ම න්‍යාය හරිම විචිත්‍රයි. ඒකේදී සර්වඥාන් වහන්සේ ඔක්කොම සංසිද්ධිය සමාරවදී යම් සම්පූර්ණයෙන්ම වෙnderලා තමයි බලන්නේ. අඟුලිමාල වගේ වයිද නැගදී සම්බන්ධයි. මේ හරියට දන්නවා මෙන්න මෙතනයි මම කොක්ක ගහන්න ඕනේ කියලා. ඉතින් ওই අතරමැද කොක්ක ගහන්න යන්නේ දන්න කෙනෙක් ගැහුවොත් වෙන්නේ වෙන මොකක් හරි දෙනයි අර ධර්ම න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒකේ සංයෝජන ධර්ම ටික අයින් කරගෙන මේ කොක්ක අයින් කරගෙන සංයෝජනට කොක්ක වෙනුවට උලක් තිබුණට ප්‍රශ්නයක් නැහැ. එහෙම කෙනෙකුට නම් පුළුවන් වෙන ප්‍රශ්නයක් විසඳන්න අනිත් කට ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා කරාන ප්‍රශ්න ඇති කරගන්න. ඒ නිසා අර මට මතකයි මේ පියදාචාර්යයන් සිටිවිලි කියපොතේ කියලා තියෙනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. ඒකට නිකන් ඉන්නත් බෑ. පණිනවමයි. පණ ලෙවලට තියෙන එකක් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ඉතින් කියනවා මාත් තමාර කරනවා අරකට තමාර කරනවා මේකත් තමාර කරනවා කියලා දඟලන මොකද එයාට බලන් ඉන්න බැරි කම උච්චම කරා. මොකද හොඳට සිංහිය දැකපේ කරාට මේ කලබල නොවීමෙන් තමයි විසඳන්න පුළුවන්. කලබල නොවීම විස නොතු නොවිසන් දුනත් කිසිදෙ නැති වෙන ගුණ තමයි කරදරීමක් කියන පැත්තෙන් උනොත්. තමන්ගේ චේතනා පහළ වෙලා නැත්නම් තමන්ට අනුසාරයක් නැහැ. කර්මානුරූප වන්නවා. චේතනා පහළ වෙලා නතර කරගන්න පුළුවන් ඒත් හොඳයි. චේතනා ක්‍රියාත්මක කෙරුවොත් ඉතින් ඊට පස්සේ කර්මපත බවටපත් වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් සිද්ධියකට ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා ඒක පිළිබඳව හැකිතා මූලික කරුණු පිළිබඳ අවබෝධයක් ඇති වෙනකම් විශ්වාසයක් ඇති කරගන්න බැරි නම් ඒ කියන්නේ සිද්ධිය පිළිබඳව විනිශ්චය කිරීමේ සුදුසුකම නැතුව යනවා. ඒ නිසා ඒ සිද්ධියක් දිහා බලලා සිද්ධිය නිකන් නඩුවක් වශයෙන් පමණක් බලන්න අනුන්ගේ දෙයක් විදිහට බලලා ඒක දිහා කරන්න සෑහෙන විදිහේ මේ උපේක්ෂාවක් සිටියා බලා සිටීමේ ශක්තියක් අවශ්‍යයි. ඉතින් ඒක පුළුවන් වෙන්න නම් ඔය කියන දසයන් වේදෙන් ධර්ම අයින් කරන්න. පංච ජයේ පංච මේ පහක් යට පහයි උඩ පහයි අයින් කරන්න. ඉතින් ඇත්තටම ඒක කියන්නේ මෙතන කතා වෙන්නේ ඒවා තියෙන නැති කිරීමට උත්සාහ කරන අයට ඉතින් ඒකට මේ කතාවල මේ පෙන්වන පොඩි ආදර්ශයක් විතරයි. ඔය කවුරුත් සැලසුම් කරලා කියුවට වැඩ සැලසුම් නොකර කර්ම සැලසුමකට වැඩ වෙනවා. ඒ වගේම ධර්ම සලස්මකට වැඩ වෙනවා. ඉතින් ඒ නිසා අපි ඉස්සර වුණත් වෙන්නේ මේ ධර්ම නියාමයි කර්ම නියාමයි පොඩ්ඩක් එහෙම එහෙ කරලා අනවශ්‍ය විදිහට දාගන්න එක. ලුවාන්තරන් මේ ඒක දැනගෙන කර්මානුරූපව සම්බන්ධ නොවි මේ ආරාධනාවක් ඇතුළත් වැඩ කෙරුවට කමක් නැහැ. එහෙම නැත්නම් කාගේ හරි ඉල්ලීමක් ඇතුළත් වැඩ කෙරුවොත් කමක් නැහැ. එහෙම නැත්නම් පුළුවන් තරම් රැට්ටකටම වෙලා මේ දේ දිහා බලන විපස්සනා කරන්න පුළුවන් ශක්තියක් එන්න නම් මම හිතන්නේ ගොඩක් දුරට කියන්නේ. මුලදීම මුලදී වෙන්නේම කෙලස් ප්‍රවාහයේ පරපතර වෙන්න වෙන්න මෙතනදි ගිහිල්ලා කොහොම හරි අත දාන එක තමයි කරන්නේ. බලහින්න බැරිකම තියෙන්නේ. ඉතින් ඒකට හරි වටිනාකමක් තියෙනවා. ඒ අර මේ වැඩ වලින් තලසනා වෙච්ච වැඩි හිටියෝ කොහොමද මේ වැඩි වැඩ කරලා තියෙන්නේ කියලා දැනගන්න. හොඳටම දක්ෂ වේදෙක් නැත්නම් හොඳටම මේ දන්න ගුරුවරයෙක් දිහා බැලුවොත් කවදාකවත් කලබල වෙන්නේ සිද්ධිය මුලමඳාක බලාගෙන ඉස්සන් එයා දැනගන්නවා ඒ කරනකොට මම ඉවසලිවන්ත නම් අනික් කටිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වගකීම් ගන්නට පුරුදු වෙවි. එනතු අත ගන්න යන්නේ අලිය උලක් කරා. මම දැන් මම උලක් කළාට ඒ කියනවා අත මේ දරුවෝ නාස්ති වෙලා තියෙන උණු වැඩේ නිසා. දෙමාපියෝ ඒ දරුවන්ගේ වැඩවලට අනවශ්‍ය විදිහට අත දාන. හිතන්නේ මේ ශ්‍රමගය වගේ කියලා. දරුවා හදන්න බෑ මේ අත දාන්න නැතුව. නමුත් ඒ ප්‍රමාණය දන්නේ නැතුව අත දාපු ගමන් හැම දරුවෙකුම වෙන දෙමාපියෝ මේ ආඥාදායකව. මේ කරදරකාරක බන්ධන විදිහට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අන්තිම දිමාවියෝ මාකාර දුකකුත් පිළිලා නින්දාවකුත් ලබනවා කුටි කරනවා දරුවා. ඉතින් ඒ නිසා ඒ පරිපාලනයේදී අත්‍යවශ්‍යයි මේ සිද්ධියක මුලමදාග දැකීම තරම් ඉවසන්න පුළුවන් ගැතියි. මම මේ දාතර එක දවසක් ඔය සාකච්ඡා කරන වෙලාවකදී ඕකට මම විරුද්ධව කතා කරා. මම කියවා එහෙම නෙවෙයි අනුසය වශයෙන් අපිට මේ බිල් පවර් කියලා එකක් තියෙනවා. ඒ නිසා මේ අපි අපේ ශක්ති ප්‍රමාණයට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඒකත් මට උගන්වපු ඒ ගිහි මහත්තයෙක් කිව්ව එකක් තමයි. මේ ලෝකේ මනුෂ්‍ය ලෝකේ කියලා අපි මේ හදාගෙන තියෙන මොකද්ද? හරූපයක්. මේකට මනුෂ්‍ය ලෝකේ කියන්න ඕන කමන්නේ. ඕන සතුට කතා කරන්න පුළුවන් නම් කුඹියකට පුළුවන් නම් කුඹියා කියලා කුඹියාගේ ලෝකයක් කියලා. වැල්ගඩවිල්ලක් කතා කරොත් උගේ වැල්ගඩවිල් ලෝකයක් කියලා. උඩ වෙන්නේ උගේ ලෝකේ වගේ තමයි. අපි මේකෙන් අයමුණයි කියලා කිසිම සතෙකුට හානියක් වෙන්නේ නැහැ, වැඩියක් වෙන්නේ නැහැ. එයාගේ ඕන ගෝල් ෆිෂ් කියන මාළුවාට ටිකක් අමාරු වෙයි කිව්වා. මොකද ඒ තරම මනුස්සයා කන්න තියලා කන්න තියලා සෞතු කරලා තියෙන්නේ. ඌ හොයාගෙන කන්න දන්නේ නැහැ. අනිත් එක මේ මල්බෙරි පන් වලට දන්නේ නැහැ කියලා. අනිත් ඕන සතෙක් තම තමන්ගේ දේවල් හොයාගෙන කයි මනුස්සයා කන්න දුන්නට උන් දන්නේ. ලෝකේ කරකැවි ඔය තාලෙටම. ඒ නිසා පුළුවන් නම් හේතු කර්ම හොයාගෙන සම්බන්ධ වෙනවට වැඩිය ශක්ති ප්‍රමාණය තමයි විවේකයේ පැත්තකට වෙනවනේ මේ ලෝකේ දුවන විදිහ දුවන. ඔය විදිහට පරිසර දූෂණයක් උණුසුම් වීමක් වෙනවා වෙනුවට තමන්ටත් දෙකේ හම් වෙයි. ඒ වගේම මේ ලෝකෙත් පුරුදුතාවට දුවන. ඉතින් ඒක මම හිතනවා අංග සම්පූර්ණ වෙන්නේ රහතන් වහන්සේගේ උන්වහන්සේ දන්නවා අපිට එන්නේ ඉස්සලා තිබුණු ලෝකමයි නතර කොටත් නතර වෙන්නේ. ඒකට තකනවත් වැඩක් නෑ. මෙතෙක් කල් තකවමුණ එක තමයි සංසාරේ පැටලුනේ. දැන් පැත්තකට වෙනවා. ඒක නිසා ඒක හැබැයි ගාථාවේ කියන්නේ පංචවර්ග උපම් භාග්‍ය සංයෝජන අයින් කළා උද්දම් භාග්‍ය සංයෝජන අයින් කළා සද්ධා විරිය සමාධි වඩාගෙන තණ්හාදිට්ඨි තණ්හාදිට්ඨි තමයි ඔය භාගර කරලා දෙන්නේ ආන්නේ අයින් කරනවා කරන්න පුළුවන් කියලා හලෝ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සුබ දිනයක් අදත් කොට පරක් වුණා අපි අපි දැන් සම්බන්ධ වෙන්නද මෙහිලා හොඳයි අපි ධර්මපද කතාවක ඉන්නේ අපි ගිය පාරට ගිය සුමානට ඉස්සර සුමානේ ගත්ත ඒ ගාථාපන්තියමයි ඒකදී සඳහන් කරලා තියෙන්නේ මේ යම් කිසි කෙනෙක්ගේ ගාථාවේ තීරමේ තියෙන යම් කිසි කෙනෙක්ගේ ඕරම් භාග්‍ය සංයෝජන පහත් උද්දම් භාග්‍ය සංයෝජන පහත් අයින් කරලා සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා වඩලා තණ්හාන ලෝභ දෝෂ මොහ දික්ටි මාන කියන පහක් නතර කෙරුවොත් එහෙම කෙනාට භික්ෂුව කියලා කියන්න වටිනවා එහෙනම් මේ සම්බන්ධ වෙලා අහන් ඉන්න ස්වාමීන් වහන්සේ අහගෙන හිටියේ නැතුව කමන්නේ ප්‍රශ්න තියෙනවා නම් ඒත් ඉදිරිපත් කරවට කමන්නේ ඒක නිසා මම මේ කියාගෙන ආවේ එකයි මේක අමාරු දෙයක් බව තේරෙන උගව දෙනෙක් මේ මේ සංශෝධන වාදයක් සුචරිත වාදයක් එහෙම නැත්නම් මේ අනු හදන්න ඕනෑ කියන වාද ගත්තායට හරි බරයි ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. මොකද මේ ඊයත්ෝ ඒක අරගෙන ඒගොල්ලෝ ඒකට ප්‍රමාණය බෙදාගෙන වළඳනවා. නමුත් දන්න කීනත්තු කරන්නේ පුළුවන් තරම් ඒක දැකලා මේකෙන් තියෙන ආධිනව දැකලා පුළුවන් තරම් බලනවා තමන්ගේ කාය කර්ම හැකිතාක් නතර කරන්න. වචී කර්ම හැමතාක් නතර කරන්න. මනෝ කර්ම පුළුවන් තාක් නතර කරන්න. එහෙම නැත්නම් මේ ආසස ප්‍රසස දෙක පස්සම්බේ කරන්න සංසිඳවන්න. වය කාර්මේ නද විතක්ක ਵਿਚාර දෙක වචී සංඛාර නතර කරන්න ඊගාට මේ සංඥා වේදනා දෙක අඩු කරන අඩු කරන යන්න. ඒ නිසා යම් ආකාරයකින් අර විදිහට බාහිරේ පැත්ත කල්පනා කරලා ඒවට ඉදෙන්න ගත්තොත් කවදාකවත් ඔය කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර නතර කිරීමක් කරන්න බෑ. විවේකයක් ලබන්න බෑ. ඒ වෙනුවට වෙන්නේ මොකද්ද ගොඩක් වෙලාවට අර බාහිරේ කල්පන කලබලෙ හැටියට තමයි කලබෙන්න පටන් ගන්න. ඒ නිසා ඒක මම අමාරු මේ ප්‍රහෙලිකා ස්වරූපයක් තියෙන්නේ මේ භාවනාවයි බාහිර ලෝකයක් එක්ක වත්තන සම්බන්ධතාවය. භාවනාව සම්පූර්ණ උණයි කියලා සමහර අත්තන්ගේ මේ අඩුපාඩු හිටිනවා බාහිර පැත්තට යොමු වුණොත් මේ තවමත් පිරිහි නැතිනවා කියලා. මේ ළඟදී මම මේ සූත්‍රයක් කියවුවා ඒකදී කියලා තියෙනවා මේ බොහෝ විට හිත බොහෝම තැම්පත් ස්වරූපයකටපත් වෙන අරමුණේ මැද වේදනාවලුත් අදුක්කම සුඛ වේදනාව ඉතින් යම සංඥාවල බොහෝම නිදහස් සංඥාව සංස්කාරات අඩු කරගෙන විඥානයත් හොඳට දැක්කන හිතියා එහෙම ඉන්නවා කියලා පිරිසක් මැද ප්‍රකාශ කළත් ඒ පුද්ගලයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් රාජරාජා මහත්යාදීන් ඇසිරිලා ඇසිරිලා කටයුතු කරන්න වුණොත් කොච්චර කෙරෙනවද කියනවනම් මහා කොටේශනාති කියන දවසක දිනුවා කියලා ඊට පස්සේ ඒයින් අතර නොවි ප්‍රථම ධානය ආදී ධාන හටම ලැබුවත් ඒක කියලා දන්නේ නැත්නම් මේ Tamanට හම්බ වෙච්ච මේ මානසික தත්ත්වය රැක ගැනීම සඳහා විවේකයේ හොයන හැටි විවේකයේ නැඹුරුලා කටයුතු කරන්න එහෙමනම් ඉතින් තියෙන්නේ සිවුරු අඳින්න වෙනවා කියන්නේ. හැදිරි ප්‍රකාශ කරනවා එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒ ಗುಣ සහිත කෙනා මේ කඩාගෙන පණින නිසා මේ කොටි සංස කියන්නේ එයාගේ යාළුවෙක් කියන අනිම කියන්නේ පස්ස ස්වාමීන් වහන්සේ මෙයාගේ බොහෝම ගුණවන්ත කෙනෙක් ඕන දැනුමක් තියෙන කෙනෙක් ඒක නිසා මේ එයා මේ කඩාන පයින් නෙවෙයි දැනුම තියෙන කෙනෙක් කියලා. ඒක තමයි කොටිසාන්ත කියන්නේ නම් බලව කාදාරි සිදු කරනවා කියන්නේ. ඇත්තම තමයි ටික දවසක් කරන සිවුරා. පස්සේ කොටිසාන්ත ඒකින් අහන වෙයිල යාළුවා ස්වාමීන් වහන්සේ මගේ යාළුවා නම් සිවුරාරිය ඔබ වහන්සේක කිව්වේ මේ දිහා මේ හිත බලලාද නැත්නම් දෙයියෙක් කලින් ඇවිල්ලා කියලා තිබ්බා. දෙයට මේ උපසංහාරයක් දෙකයි. කොටිසාන්ත කියන දෙකම නිසා. ඊට පස්සේ ඒ යාළුවා බුදුහාමුදුර ගාට ගිහිල්ලා කියනවා සාන්ත වෙන කොටිසාන්තමින් කිව්වා කොච්චර ඒ විවේක බුද්ධිය තිබ්බත් ඒ ඒක බුද්ධිය වැඩෙන ජීවන රටාවට යන්නේ නැතුව ඔය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජා මාත්‍ය වැඩවලට බැස්සොත් සිවුරු වලින්ද වෙනවා කියලා ඇත්තටම සිවුරු ඇරියයි. ඒතර බුදුරජාණන්සේ කියනවා මනස බලපං ආයතිය දානවා කියලා. ඒක ඇත්තටම මනස සිවුරු දානවා ආයතය. දැම්මට පස්සේ යා අරගෙන පාඩම ඉගෙනගෙන විවේක සීනාසන අසුර කරන්න ගියාට පස්සේ නොබෝ කලකින් rahat වෙනවා. චිත්තහත් සාරිපුත්ත කියලා. ඒක මේ මට කියවට පස්සේ මට තේරෙනවා බොහෝම වටින දෙයක් භාවනා කරලා ඇත්තටම ඒ කියන සමාධියට ගියත් වරින් වර ඒක අත්දැක්කත් ඒකට ගැළපෙන පරිසරයක් සකස් කරගන්න තමයි බැරි. ඒක අනවශ්‍ය විදිහට මේ අපි ඉංග්‍රීසි කරන පැල්ලා දෙන්න හදනවා. කේල් කන වැටපයින්න හොරාට ඉස්සර වෙලා කොච්චර භාවනාවක් කියන්නේ ඔය මාර්ගඵල මට්ටමට ගිහිල්ලා නැහැ. නමුත් හොඳ භාවනා සමාධියක් තියෙනවා. හොඳ මේ ප්‍රඥාවකුත් තියෙනවා. කීකරුවතියොත් තියෙන හික්මීමකුත් තියෙනවා. නමුත් අර පරිසරදී ගන්න බෑ කප්ප. ඒක නිසා බොහෝම වැදගත් වෙනවා. භාවනාවෙන් තමයි අනුග්‍රහ ලැබෙනවනම් තමයි භාවට අනුග්‍රහ කරන්න. මොකක්ද අනුග්‍රහ කරනවා කියලා කියන්නේ පුළුවන් තරම් කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක පැත්තට ජීවන රටාව හදන්න. ඉතින් ඒක එකවර හදන්න අපිට බෑ. මොකද අපිට තදබල ආර්ථිකයක් නැහැ. ඉතින් ඒ නිසා අපිට ටික ටික ටික ටික කොටන ගාගෙන යන්න වෙනවා විවේකයේ පහුල වෙන කාලට. එතකොට නම් අර ලැබිච්ච අනුග්‍රහයට සමන් සමත අනුග්‍රහය විපස්සනා අනුග්‍රහය කළා වෙනවා නැත්නම් මෙන්න මොකද පශ්චාත්තාප වෙන්නේ මට මෙච්චර භාවනාවේ අනුග්‍රහ ලැබිලා තියෙද්දි මම භාවනාවට ආධ්‍යාත්මයට මම අනුග්‍රහ නොකරපු නිසා ඒක අසරණ වුණා වල්මත් වුණා කියලා. ඉතින් ඒක මේ හරිය චිත්ත පීඩාට යොමු වෙනවා. ඒ නිසා විපස්සනා භාවනාවේදී කරන විපස්සනා අනුග්‍රහිතේ තියෙන්නෙම කපාදුවන්නේ. අනවශ්‍ය සම්බන්ධතා අනවශ්‍ය වැඩ, අනවශ්‍ය වචන, අනවශ්‍ය හිතවිලි පුළුවන් තරම් අයින් කරලා සිද්ධියක් වෙනකොට මුලමදාග වෙන තාලෙට ඇඟිලි නොගා බලන්න ඉන්න පුළුවන්. ඒක බොරු දුන්නාට පස්සේ ඒක හරි විනෝදාංශයක් කරනවා. ගා කානිසංස ජනක වැඩක්. නමුත් අර මේ පිටිවනේ කියන මේ මට අඳුර දක්නකොට බයයි වගේ කෙලෙස් සහිත කෙනාට කරන්න බෑ. විශේෂයෙන්ම මේ ළඟදී මට වෙච්ච සිද්ධි දෙකදී මට තේරෙන්න පටන් අරගත්තේ ඒ தත්තට යනකොට යම් කිසි කෙනෙක්ගේ සීලයේ අඩුපාඩුකම් තිබුණොත් මේ මාසාව විසින් වෙහෙස තත්ත්වකටපත් වෙනවා මට මෙහෙම වුණේ මට මෙහෙම වෙන්නේ මගේ සීල අඩුපාඩුකම් නිසා යම් කෙනෙකුගේ මානසික දුර්වලකමක් තිබුණොත් ඒත් එයා කලබලයි එයා හිතනවා මගේ මේ මානසික දුර්වලකම නිසා තමයි මේක වෙන්නේ කියලා ඒ දෙකම නැති සීල අඩුපාඩුකම් නැති මානසික දුර්වලකම් නැති කෙනෙකුටත් මේක ආපුවම පේනවා කොච්චර වහනා කරවත් මේක තියෙනවා සංසාරෙ මෙච්චරම භයානකයි නිසා ගැලවෙන්නමයි කියන්නේ කියලා සීලයෙන් හෝ මානසික අඩුපාඩුකම් නැති කෙනෙකුට විතර සෞඛ්‍ය සම්පන්න විදිහට තේරෙන්න පටන් ගන්නවා දුක්ඛ සත්‍ය කියන්නේ මේක තමයි. වෙන කෙනෙක් හිතන්නේ නේ මගේ දුර්වලකම නිසා මේ මට උනේ. ඒක නිසා මම මේ වෙලාවට පිළියම් කරන්න ඕනේ කියලා අනාගන්න. කොච්චර දක්ෂකම් තිබුණත් පිම්පිරලා තිබුණත් මේක නෑ. අන්නේ එන වෙලාවෙත් මේ අවුලෙන් අලුතෙන් අවුලක් අවුලෙන් අවුලකට කරගන්න තු ඉඳනම් දුර ධර්මයේ තේරුම් අරගෙන එන්නේ එන්නේ එන්නේ අර විවේකයේට නතු වෙන ජීවිතයක් හදාගන්න. ඒ කියන්නේ මේ කියන කෙන 100ක් අකාරණක නෙමෙයි අදට වැඩිය හෙට විවිධ. හෙට වැඩිය අනිත් විවිධ කියන එක හදාගත්තොත් පුදුමාකාර මේ ධර්මයේ ජීවත් වෙන ගතියකට එනවා. ශාසනයේ පණේන ගතියකට එනවා. ඒකට මේ බුද්ධලයා තමයි ඉස්සල්ලාම මේක තේරුම් ගන්නෙ. මගේ භාවනාවට මම අනුග්‍රහ කරනවා. ඒකට භාවනාවේ මට මේ සීල සමාධි ප්‍රඥා පූර්ණයක් හිතෙනවා. ඒක මේ සිද්ධ වෙන්නේ ඒකාන්තම බුද්ධලික මට. දෙන්නකොට එකම ක්‍රියාවලිය එකම මේ සමීකරණේ එකම උත්තරය ලැබෙන්නේ නැහැ. කට්ටිය ගොඩාක් වැඩ කරුවා තම තමන්ගේ මට්ටමින් තම තමන් හදාගෙන යනවනේ පොදු බණ තමයි. නමුත් එක එකනාගේ කෙලෙස් වල ස්වરૂපය හැටියට ගැළවෙන ස්වરૂප වෙනස්. හරි විචිත්‍රයි ඒ නිසා එක මොහොතක අපි ගන්න පාඩම ඊගා මොහොතට වැඩන්නේ. ඉතින්දිත් අපි අවදිින් ඉන්නේ. ඒ ටික තමයි මට මතක් වෙන්නේ සතහන් කරන්න කියලා. ඉතින් මම ආරාධනා කරනවා මේ මතින් හෝ නැත්නම් තමන්ගේ භාවනා සම්බන්ධව හෝ එහෙම නැත්නම් මේ වෙලාවට ගැලපෙන වෙන සුදුසු මාතෘකාව ප්‍රකාශයක් තියෙනවනම් ඒක මේ ධර්ම සාකච්ඡා අවස්ථාවක් කරගන්නයි කියලා මම ආරාධනා කරනවා. මොකද කියන්නේ? මෙල්බන් පැත්තෙත් මොනවද තියෙනවනම් ප්‍රශ්න මතු කරන්න මේ පැත්තෙන් අත වැඩි නැතුව වගේ. ස්වාමිනාගේ දැනගන්න ප්‍රශ්න නෑ. මත්තරක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආනපන සති භාවනා කරන නියම ගවන්නේ. මම යාට සමහරට පොත් කරනවා කාර්යෝගාවචරේනවා සමථේ පෝරාණය යනවා. සමහර ඉන්නවා විපස්සනා පෝරාණය කරගෙන යනවා. මේ අය කොහොමද භාවනා මාර්ගයකට මේක අදාළයි නෑ. ඉතින් තමයි කිතාවට යන්නේ. මේ කෝර්සේ ගියත් යන්න සම්පූර්ණ තනාලි. නමුත් ඒකත් අපි කොහොමද මේ විපස්සනා පැත්තට හැරෙන්නේ? මේ සමථ පැත්තට හැරෙන්නේ කියලා හෝ මේක යන්නේ මොකද කියලා සංඥා වශයෙන් දැනගන්නේ කොහොමද? අපි කියන්නේ මේ යෝගාවචරයක පැත්තෙන් බලනකොට යෝගාවචරයා තමන් මේ අරමුණේ අරමුණ භාවනා කරනකොට මගේ භාවනාව යන්නේ සමථ පැත්තටද විපස්සනා පැත්තට කියලා තීන්දුව කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. මේක සම්බන්ධයෙන් අපි මම හිතන්නේ ඔය ඉතිස්ලා දීපතාවක් කතා කරා. ඒ නිසා මම කැමති කවුරු හරි ඉන්න කට්ටියගේ අදහස් තියෙනවද කියලා දැනගන්න අපි මෙතනින් කතා කරපුවා මතක තියෙනවද කියලා බලන්න. ඒක මදි වුණොත් හිතුණොත් මාක් එකතු කරන්න. කාටද පුළුවන් මේකට කරුණ එකතු ගන්න විශේෂම ආනාපාන සතිය මූල කර්මස්ථාන වශයෙන් කරගෙන යනකොට සමත යෝගාවචරයාගේ අත්දැකීම සහ විපස්සනා යෝගාවචරයාගේ අත්දැකීම පිටින් ලබනකොට මොන වගේ වෙනස්කම් වෙන්න පුළුවන්ද මූල ධර්මානුකූලව. නිකන් මූල ධර්ම පැත්තෙන් විතර සාකච්ඡා කරොත් යම් ප්‍රමාණයක් තොරතුරු තියෙනවා. ඒක මත කරන දාර්ශනික මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. දැන් කවුරුත් කියන්නේ අදහස් දාන්න කැමති වෙන්නේ නැහැ. මේ ඉස්සලා කතා කරලා සාකච්ඡා කරුවා කියලාත් මතක නැද්ද කතා? ඒකට මම පුළුවන් මේ එකතු කරන්න ගන්න ප්‍රමාණය. මේ නිසා ආශිතුන් ඉඳන් දීම සාකච්ඡා කරන්න වෙලා. දන්න කී කියන්න බෑ එතකොට මට තියාගේ කොහොමද ආනාපාන කරගෙන යනකොට යෝගාචරයේ අධ්‍යක්ෂකම හැටියෙන් බලනකොට එයා යන්නේ ඈ සාකච්ඡා කරනවා ඒක නිසා මේකදී හොඳට ගැඹුරින් විස්තර කර දෙන්න පුළුවන් ඒක භාවනා කරන භික්ෂුන් වහන්සේලා වශයෙන් ඒක දැනගෙන තියෙන්න ඕනේ. දැනගෙන තිබ්බොත් ලේසි ඒක නෑ. නැතුණයි කරන්න සුසුකමක් නෙමෙයි. සමත සඳහා සම්මුති අරමුණක්මයි අල්ලන්නේ. විපස්සනාවට සඳහා අල්ලන්නේ අත්දකින්න පුළුවන් අරමුණක්. ඒ නිසා සමත අරමුණක් ආනාපාන සමත පැත්තෙන් කරනකොට අත්දකින්න පුළුවන් පැති විපස්සනාට අදාළ වෙන්නේ නෑ. සම්මුති පැත්ත විතරයි ගන්න. ඉතින් මේක සම්බන්ධයෙන් අපි මේ විස්තර වශයෙන් කියනවා කියන්නේ ඇහැට රූපයක්, කණ්ඩ සබ්දයක් ආදී වශයෙන් කයට ස්පර්ශයක් වදිනකොට මේ දෙකක ගැටීමක් නිසා ඇති වෙන අත්දැකීමක් නෙමෙතර විදින්නේ වායෝ පොට්ටප ධාතු ඇවිල්ලා කයේ පහ අධිකයන් කාය ප්‍රසාදේ වදින. වදිනකොට දැනීමක් ඇති වෙනවා. ඒකට වායෝ පොට්ටප ධාතු කියලා කියන්නේ බාහිරේ තියෙන හුලඟ. කායේ සංවේදී භාවය කියලා කියන්නේ අපි මෙතන ආශිකාග්‍රය හෝ උඩුතල හෝ අරගන්නවා. ඒක ගන්නවා අපි ආයතනයේ වශයෙන්. අජ්ජත් ආයතනෙ. බාහිර ආයතනෙ තමයි වායු පොට්ටබ්බ ධාතුව මේ දෙක ගැටීම නිසා දැනීමක් ඇති වෙනවා. එහෙනම් බාහිර ආයතන වෙන රූප ධර්මය, වාස්තු රූපේ නැ මේ ඒකට කියන්නේ රූපාරම්මන. තියෙන මොකද්ද හොඳ නමක් කියනවා. ඇහි ඔපය ඊගාවට දැකීම. කණේ නම් සද්දාරම්මණය සද්ද රූපේ එල කණේ සංවේදී භාවය නිසා ඇහි. නාසයේ නම් ගඳ සුවඳ කණේ ඇහි කණේ නාසයේ සංවේදී භාවය නිසා ගඳ සුවඳ දැනීම. දිව නම් ඒකට වැටෙන ආහාර රසය එතකොට මිහිරි රස හෝ අමිහිරි රස. මනස නම් ධර්මතාවය ඒකට දැනීම. අපි මෙතන ගන්න ආනාපානේ නම් කාය සංස් කායේ සංවේදී භාවයට උලන්ඩලක් ඇවිල්ලා වැඩි වීම තමයි තියෙන්නේ. එතකොට ඇති වෙනවා උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති, දිග කෙටි බව ආදී දැනේ. ඉතින් එතකොට විපස්සනාට ওই තුනම අරමුණු වෙනවා. සමථය සඳහා අරමුණු වෙන්නේ උලන් රැල්ල විතරයි. ඒවිල පිටින් වදින බාහිර ආරම්මණය, රූප ආරම්මණය, රූප ධර්ම. රූප කියන්නේ පේන වස්තු රූප නෙවෙයි. මෙතන වායු පොට්ටබ්බ ධාතුව විතරමයි. ඒ නිසා සමත භාවනා කරන කෙනෙකුට උණුසුම් සිසිල් ගති හැපෙන තැන වැදගත් නැහැ. යට ඕන කරගෙන මේ හුස්ම එනවා යනවා කියලා වැදගත් වෙන එක විතරයි තියෙන්නේ. ඒ දෙවට එනවා නම් හොඳට ඕම ඇති. ඒක දිගේ ගිහිල්ලා ඔය කියන උපචාර සමාධි අර්පණ සමාධි ගන්න පුළුවන්. ඒ සමහර කෙනෙකුට ඒ උලන් වැටෙන ගැතම හරන හැපෙන තන හොඳට වැටෙනවා. අතුල් වෙනකොට මෙහෙමයි පිට වෙනකොට මෙහෙමයි කියලා ඒ වැටෙන අත්දැකීමත් කැපී පෙනෙන විදිහට පේනවනම් ඒකෙන් සාමාන්‍ය දැනීමක් ඇති කරගන්න පුළුවන් අහගෙන ඉන්න කෙනාට මෙයාට තියෙන්නේ විපස්සනාමය මේ චරිතයක් කියලා. නමුත් ඒක අපි මේ ප්‍රශ්න වශයෙන් සාකච්ඡා කරාට යෝගාවචරය අනිවාර්යයෙන්ම දැනගෙන තිබිය යුත්තක් නෙවෙයි. එයාට ඒක වැදගත් නෑ. එයාට තියෙන්නේ Tamanට කොහොම හරි හුස්ම රැල්ලේ හෝ හැපෙන තැන හෝ හැපීම නිසා ඇති වෙන උණුසුම සිසිලස ආදී ඒ ලකුණු වල හෝ මේ හිත හිටලා තියෙනවා නම් අරමුණේ වහනා දිනුවක් වෙනවා. ඉස්සරහට යන්න යන්න යන්න තමයි මේ සමත චරිතද විපස්සනා චරිතද වරින් වර හැබැයි මේ දෙක මාරුත් වෙනවා. වරක සමතද වරක විපස්සනාට යනවා. ආන් මේ විදිහට මේ දැන ගැනීම අවුලක් කරගන්න අරකයි. අවුලක් කරගන්න කියන්නේ අනේ මේ වදන්න තෝ භාවනා කරන්න හොඳ නැහැ කියලා ගතක් ගන්න එපා. භාවනා කරගෙන යනකොට හරියට Tamand වැටෙන දේ ගුරුවරයාට කියන්න පුළුවන්. මට මේ හුස්ම රැල්ල ඇතුල් වෙනවා පිට වෙන එක විතරයි වැටෙන්නේ. මේක දිග කෙටි බව වැටෙනවා උණුසුම මේ මේ දෙක විතරයි සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරන්නේ. ඒ හුස්ම ආත්මෙ දෙන්නේ නැහැ. ඒක හුස්ම මේක සිසිලස මේක කම්පන චංචල මේක කීකරු මේක හැපෙන තැන මෙතනයි ආදි වශයෙන් ඒ අත්දැකීම් නැත්තම් ඒ තානපණ යනවා. නමුත් බාහිර ආයතනේ විතරයි හිත තියෙන්නේ. බාහිර ආයතනේ සම්මුතියක්. අත්විඳින්න බෑ. එතකොට මේකම විස්තර වැඩි කිරීම සඳහා ගත්තොත් ඇහෙන් රූප බලලා කරන කසින භාවනාවක් ගත්තොත් කසින මණ්ඩලය විතරමයි බලන්නේ. ඇහි ඔපේවත් පෙනීමේ ක්‍රියාවලියවත් අදාළ වෙන්නේ නැහැ. අදාළ වුණොත් කසිනට යන්නේ නැහැ. ඒතකොට සද්ද වලින් ගත්තොත් එහෙම මන්ත්‍ර කියනකොට සතුටුමත් වෙන්නේ. මේ ස්තෝත්‍ර කියනකොටයි ඒ වගේ වෙනකොට ශබ්ද විතරයි හිත තියෙන්නේ. අර්ථ රසය ගන්නෙත් නැහැ. හැපෙන තරක් මොනවක් ගන්නෙත් නැහැ. ගන්ධර සුවඳට නැහැ. පිරිත් කියනකොට සතුටුමත් වෙනවා. පිරිත් කියනකොට මේ සමහර වෙලාවට එනවා සමාධියක් එක කොටක් ඒ මේ කටේ රසයේ තියෙන එකක් නෙවෙයි ඒකත් ශබ්ද රසෙමයි ඉන්නේ රස බැලිල්ලෙන් නෑ පහසෙන් තියෙනවා ධර්මතාවලක් තියෙනවා කොහොම නමුත් බාහිර ආයතන හයේ විතරමයි සමථ යෝගාචර හැතරේ විපස්සනා යෝගාචර බාහිර අජ්ජත් ආයතන දෙකයි ඒන් උපන් දෙයි කියන තුනෙන් ඕක යනවා ඒකට මෙහෙම කිව්වහම අර්ථයක් ගන්න පුළුවන්ද ඒක ඒක නිසා නමුත් මේක උගවරනේ පැටලව ගන්නවා. මේ විතර දන්නේ නැතුව ආනාපාන කරන්න හොඳයි කියලා. එහෙම ගන්න. මේක ඇත්තටම ගුරුවරු උගාකට ඇසුරු කිරීමෙන් ඇසුරු කිරීමෙන් පෙරාගත් ධර්මයක් මිස ශිෂ්‍යයාගේ වගකීමක් නෙවෙයි. යෝගාවචරණ දැනගත්ත නතර ප්‍රශ්න නැහැ. මේ ගුරුවරයා නම් දැනගෙන ඉන්නවා. දැනගෙන හිටියේ නැත්තම් මේ වෙන්නේ මොකද්ද? සමත සමත යෝගාවචරණ විපස්සනා උපදේශන විපස්සනා යෝගාවචරණ සමත උපදේශන එතකොට පැටලෙන්නේ නැහැ. ඒක තමයි අද ගොඩාක් වෙලා තියෙන එක. එහෙම එහෙමත් වෙනවා යුගනත් භාවනාවේදී. දෙකම එකට කරගෙන යනකොට. ඉතින් ඒ නිසා මේ මේ දැන ගැනීම හරි හොඳයි. ඔක ඉස්ලාම වල පාවොක්සාර තමයි පෙන්න්නේ. හැබැයි මම පණ්ඩිතාරාමේදී අවුරුදු 3ක් ඉගෙනගෙන තිබුණා. වැදුන්නේ නැහැ. මට තේරිලා තිබුණේ ඒක නම් හැමදාම strike element, base element, ignition element කියලා කියලා දෙනවා. ద్వාර ආරම්භන තදුව ගන්න කියලා අභිධර්ම ඉගෙනගෙන තියෙනවා. මොකද හරියට ඒක මේ ශාන්ත කිව්වට පස්සේ ආයසරයක් මම පඬිසාන්තිට බණ කියලා වහනකොට බොහෝම ලස්සන කියලා කියලා කිව්වා. නමුත් හිරපු අවුරුදු තුනම ආර එකම දවසකවත් මට මේක තේරුනේ නැහැ. ඇහුවා. මම ප්‍රශ්නිකුත් ඇහුවා. ඒකකට මට මේ ඉංග්‍රීසි වචන ටික විතරයි මට අහුනේ. පාලි වචන ටික හම්බුනේ නැහැ. දැන් නම් හැමදාම භාවනා පන්තියක් පැවැත්වුවොත් දවස් 10ක විතර ගාක් වෙලාට ඕක කියලා දෙනවා. කියලා දෙන්න අවස්ථාව එනවා. මොකද ඒක එකම භාවනා කඳවුරේ දෙවිතියකම මිනිස්සු ඉන්නවා. ඒ කට්ටියට වෙන වෙන උපදෙස් දෙනකොට අහගෙන ඉන්න කට්ටිය පටලවනවා. එතකොට කියලා දෙන්න ඕනේ මේ උපදෙස් දෙන්නේ මෙන්න මේ මේ යෝගාවචරය දෙන කට උත්තරය කියන. යෝගාවචරයගේ ඒ චරිත ලක්ෂණ හැටියට තමයි උපදෙස් දෙන්නේ තියෙන්නේ. ඒ නිසා හරි සජීවී මම කොටිම කියනවා නම් මේ කැනඩාවට යන්න ඉස්සෙල්ලා ඉන්ටර්විව් එකට ගියා. යන්න වෙන්නේ ඉන්ටර්විව් කරන්නේ නැහැ ඉන්ටර්විව් කරන්න ගියාට පස්සේ මේ කැනේඩියන් එක්කෙනෙක්ව ඉන්ටර්විව් කරා. කීල වාඩනාට පස්සේ මොකටද යන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මේ බෞද්ධ ස්ථාන බලන්න යන්නේ කියලා. ඒක තමයි කියන්නේ කියන්නේ අපට. ඊට පස්සේ කිව්වා කීල භාවනා උගන්නන්නත් එහෙම අදහසක් නැද්ද කියලා. ඊට පස්සේ මම කිව්වා සමාට අවශ්‍යතාවක් කරන්න පුළුවන් කියලා. ඉතින් මොකක්ද උගන්නන භාවනාව කියලා. ඊට පස්සේ මම ආනාපාන සතිය. ආනාපාන සතිය කොතෙන්ද විපස්සනාට හරවන්නේ කියලා. ඊළඟට මම බොහෝ වැඩකට නැහැ නමුත් මේ ඉන්ටර්වල් යෝගික කියන බෑ යෝගාවචර දෙන උපදේශ හැටියට දවස් දෙක තුනක් බලලා තමයි මට කියන්න වෙන්නේ කොයි පැත්තටද යන්නේ කියලා. උදාර ගන්නවා. ඊට පස්සේ වා සම්මා වාචා කියනවා. ඒ කියන කම වැරදි වචන කතා කරන්නේ නෑ. බොරු කියලා මිස් වචන පරිසු වචන නෑ. බොරු කියන එක නැද්ද සම්මා වාචාද කියලා. ඒක තමයි මේ වැරදි වචන කතා කරන්න එපා කියලා කියන්නේ පොදු වචනෙන් කියන්නේ ඒක තමයි කියලා. ඒ සම්මා වාචා පිළිගන්නවද කියලා. මොකෝ කියලා. කැඳාට ගිහලා කො එනවද කියලා. ගිහලා කො වෙනවද කියලා බලන්න. මම වට ගොඩාක් වැඩ තියෙදි තමයි මම මේ මානසිකකට යන්නේ. මට වෙලා නැහැ ඉන්නේ මට ගොඩක් මේ වැඩ තියෙනවා. වීසා අස්තන් කරලා සීල් ගහලා එලා දුන්නා. මේ මිනිහත් ආනේ විපස්සනාවට හරවන්න කොට. මේ මේ වීසා දෙන්න. යෝගාචර කරන එක දාදා. නමුත් යෝගාවචරයට තේරුම් ගන්නවා අපි. මොකද මේ කතා කරන භාෂාවේදී යෝගාවචරේ කවදාකවත් ඒ ගන්නෙත් නෑ. ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන දන්නේ නෑ. මේ ආනාපානේ කරනකොට හොඳට විස්තර වශයෙන් අහන මොකද්ද ආනාපානේ? නෑ මට මේ කැක්කමක් ආවයි කියලා. නෑ මට රද්දයක් වුණා කියලා. නෑ මට කොන්දේ අමාරුයි කියලා. එනේ ඉව නැති වෙලා ආනාපානේ නේ නේ ඉව කරගෙන යනකොට හිත පිට යනවා කියලා. කවදාකවත් ආනාපානේ ගැන කතා කරන්නේ ඕන තැනක ඉන්ටර්වයුව කරන්න බලන්න ගියාට පස්සේ වෙන්න බැරිව කරන්න බැරිව හැමදේම විස්තර දෙනවා. ඉතින් මේ ඒක නෙවෙයි අහන්නේ. අහන්නේ කියන්නේ ආනාපානෙ හිත ගියාට පස්සේ මේ ద్వාරයටද හිත යන්නේ ආරම්භයටද හිත යන්නේ තදුපන්නේටද කියලා අහන්න දැනගන්න ඕන වෙලා තියෙනවා. නමුත් ඒක සමහරව අවුරුදු 16 17 භාවනා කරලා තිනවා කවදාකවත් උඹ බලන්නේ. හැබැයි විස්තර කියනවා. මට ඊරාට කාපු වගේමයි පතොල තිබුණා ලුණු තිබුණේ නෑ නින්ද ගියේ නෑ අල්ලපු ගෙදර බැන්නා ඔක්කොම කියන අනමයි මොකද බාන ආනපාන ඒක කොහොමද ඒක බලලා නෑ ඒක දන්නේ නැහැ අවුරුදු ගණන් භාවනා කරලා තියෙනවා ඉතින් ඒකට වෙන්නේ මොකක්ද හරියට කොච්චර විද්දත් එල්ලෙට යන්නේ නැහැ ඊට අනිත් ඒක කියලා දුන්නත් කියන්න ගියාමත් හිතනවා ඒක එක්ක ඕනකට වැඩිය තාක්ෂණික වැඩි ඒ නැත්නම් ඕනකට වැඩිය බොළඳ වැඩි ඒක දෙකේ ගම් ළමයක් වුණත් ගන්න ඕක කියන දෙයක් කියනද කියලා මගාලි. මොකද ප්‍රශ්නේ තියෙන්නේ එතනමයි. කමඨාන් සුද්ධ කෙරෙල්ලදී මම දන්නේ ඔය විදිහට කමඨාන් සුද්ධ කෙරෙල්ලක් හරියටම කරන්නේ මහසි භාවනාවට. හරියට මොනවත් නැහැ කොච්චර කතා කරුවත් මොනවත් ඇහෙන්නේ හරියට අරමුණ ගැන වචනයක් කතා කරනකොට කන් දෙකම හරවලා ආගෙන ඉන්නවා මේ යන්නේ කොහාටද හිත ඒක පිළිබඳ වචන තුන හතරක් කතා කරන ඩග්ගාලස් කියනවා ගුරුවරට තේරෙනවා මේකයි වෙන්නේ කියලා. ඉතින් හුඟක් වෙලාට මේ කමටහන් සුද්ධ කරන අය අරමුණ ගැන කතා කරන්නේ. කතා කරන්නේ ඕකට සම්බන්ධ වෙච්ච ඒවා තමයි හිතෝගේ ඒව දේවල් අරගෙන. ඒක ප්‍රශ්නේ හරි වැදගත්. නමුත් හුඟක් වෙලාවට උනාට වැඩිය මේ බලාපොරොත්තු වෙනවා. ගුරුන් බලාපොරොත්තු වෙන්නේ අමාරුයි මොකද මේ බොහොම කලාතුරකින් තමයි ශිෂ්‍යයේ මේ භාවනා කරන්නේ. ඔය මොනවද කරගෙන ඉන්නේ? ඒක කරන්න දෙයක් නැහැ නේ. එහෙම තමයි කරලා තමයි ඉගෙන ගන්න. නමුත් මට ඔය පේන සිටි ස්වාමීන් වහන්සේ තමයි කිව්වේ බුරුමයන් ඉස්සලා කමඨහන් සුද්ධ කරන වැඩේ හරියට කරන්න පුළුවන් නම් භාවනාව 150ක් හරි. ප්‍රධාන ප්‍රධාන ප්‍රශ්නය කියන්නේ බබ් අපේ වැඩ පිළිවෙලේ 150ක් තියෙන sannivedana. මේ sannivedana අපේ හරීම දුරයි. අපි කතා කරන්න ගියාම කවදාකවත් එල්ලෙට කතා කරන්නේ අපි කතා කරලා තියෙන්නේම මේ වටෙන් අත දාන. හැම පැත්තෙම අත දාන භාවනා අරමුණ මොකද්ද අරමුණ කොහොමද මෙනෙහි කරේ කොහොමද වැටුනේ කියලා අඩු ගන්න ප්‍රශ්න 10ක් 15ක් අහන්න ඕනේ එල්ලෙට. ඒ ඒක අපේ මේ අද විවහාරයේ දෝෂයක් තියෙනවා. සංනිවේදන දෝෂයක් තියෙන්නේ. ඉතින් ඒක තමයි මම එදත් අර ධර්මදේශනවල මතක් කරේ. මේ සංනිවේදන දෝෂේ තියෙන්නේ මේ හිතයි කයයි අතර. කයට ඕන දේවල් කවදාකවත් හිත දන්නේ නැහැ. හිතට ඕන දේවල් කයට කවදාකවත් දන්නේ ඔය දෙන්න සමාහට අවුරුදු 120ක් ජීවත් වුණත් එකට ඉඳලා නැහැ. ඔය දෙන්න දෙපැත්තේ ඉන්නේ. භාවනා කරන එළඹෙසි මොහොතදී පමණයි කයයි හිතයි එක තැන. ඒකයි අපිට හරි වෙහෙසක් වෙන්නේ. ඒක තමයිම අරමුණේම හිත තියාගෙන ඉන්නකොට එපා වෙන ගැටි නීරස ගැටි ඉන්නේ මොකද? කවදාකවත් වෙලා නැහැ ඔය. කරන්න ඕන දේවල් වෙන්න ඕන දේවල් ගැන අපි දැනගත්තට මේ තියෙන දේ බලලා කියන්න ඒ තරම්ම හරි අපේ හිත සංකරයි අපේ හිත සංකීර්ණයි මේ ඉස්සරහ තියෙන දේ බලලා කියන්න. ඒ සරල භාවේ නෑ තියෙනවා නම් ওই ප්‍රශ්නෙට හරියට තොරතුරු හම්බෙන්නේ. මස් මස් තියනවා කතා කරනකොට. එහෙම නැත්නම් හුඟක් වෙලාට කතා කරන්නේ මේ පිටපොත යන. ඇත්තට ওই දේ දන්නවනම් මොකද අමාරුයි තේරුම් ගන්න මූල ධර්මයෙන් තේරුම් ගන්න පුළුවන්. ප්‍රායෝගිකව තේරුම් අරගන්න පුළුවන් නම් මම කියන්නේ අර තනියම භාවනා කරන්න පුළුවන්. ඒ කාරණාව තමයි තමයි මේ පරිචයක් එනවනම් තනියෙන් භාවනා කරන්න පුළුවන් දන්නව මොන මොන අවුලක් හිතුණා සීලෙට මොන අවුලක් තිබුණත් මානසික தත්ත්වේ අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන් නම් ඒවන්ට හදන්න පුළුවන්. ওই දෙකේ එකට දානවමයි එක්ක මූල ద్వාරතද ආරම්භන ద్వාරතද කියන තුනටම හෝ අරමුණට හෝ හිත රැඳවන්න නොබෝ කරේ. මේකට හිත ගන්න බැරි නම් කියන්නේ මොකද්ද භයානක රෝගයක් තියෙනවා. එක්ක සීලිය තයන අඩුපාඩුවක් තියෙන එහෙම නැත්නම් මානසික රෝගයක් තියෙනවා. අරමුණේ හිත තියාගෙන පුළුවන් නම් බය නිදන ඕන තැනක වැරදුනට බය නිදයක් නැහැ. ආපහු අරමුණේ හිත තියාගෙන ඉන්නකොට ඉබේම පාට වෙනවා. සාමාන්‍යයෙන් දැනෙනවා. අවදාසු වෙන ආචාර අපේ තියා බලන්න වටනට පස්සේ වාගේ කාලයක් යනකොට මේක මේ ඉර කාලයේදී මේ ධාතු ලක්ෂණ පේනකොට ඒක මේ විපස්සනාවට එන්නේ. ඔය කියන්නේ ධාතු ලක්ෂණ කියලා කියන්නේ විපස්සනා ගොඩක් ඉස්සරහට ගිහිල්ලා. ඒ කියන්නේ ධාතු ලක්ෂණ වැටෙනවා කියලා කියන්නේ අත්දැකීමටම හිත ගිහිල්ලා එක්කෝ මේ හැපෙන තැන වාචේ ධාතු වැටෙනවා ලොකු සංස හැමදාම කියන්නේ අඟ වැඩිලා විසිරී යනවා සුළුසුළු වෙලා යනවා කුඩු කුඩු වෙලා යනවා කියන එක අරමුණේ මේක තියන හිටියොත් එන්නේ. එතකොට කියන්නේ විපස්සනාටත් ගිහලා විපස්සනාවේ තිර දෙක තුනක් ඇරිලා. ඒ මට්ටමට යනකොට චෝදනා කරන්න පුළුවන් මට මං කරපු ප්‍රකාශය ගැන. අරමුණේ ඒක තියෙන්නේ නැද්ද කියන්න බෑ. නමුත් ඒ යෝගාචර දන්න එතෙන්ට එනකන් ආවේ අරමුණේ නම් මේ විස්තර වෙන්නේ අරමුණ තමයි කියලා භාවනා වැරදිච්ච ගමන් අපිට භාවනා පිටකොට ගිහලා හිතවිලි වේදනාවයි කියලා ආයෙසරක් ආයෙ ධාතු පෙන්නේ නැහැ. හුස්ම පේන්න පටන් ගන්න ගොරෝසු. ආපහු හිත හිතෙන් යනවනම් ආයෙ මුලකින් හදාන යන්න පුළුවන් කිසි බාධාවක් නැහැ. නමුත් හිතවිල්ලෙන් හිතවිල්ලට වේදනාවේ වේදනාවට දිගින් දිගට යන්න කිව්වොත් එහෙනම් මහානියක් සිද්ධ වෙනවා. එතකොට මේ කාලේනාක්ෂියක් වෙනවා. නමුත් ආපහු ගන්න පුළුවන් නම් අර ධාතුනාසිකාර මට්ටමේ නෙවෙයි ඊට පල්ලෑ මට්ටමේ අරමුණට ගන්න පුළුවන් නම් එතන ආ බොහොම ඉක්මනට නැගෙන යනවා. ඒ නිසා ඒ ඒ වැරදි වල කවදාකවත් අහක දාන්න දෙයක් නැහැ. මේ වටිනාකමක් තියෙනවා. මොකද ඒ වැරද්දෙන් යෝගාචර ඉගෙන ගන්නවා. වැරදි කරමින් ඉගෙන ගන්න ගැටියක් තියෙනවා. අවසන් තියාගමු ලබන තාපාට තියාගන්න ඒ වගේ මට මට කටපාඩම් කියන්න ගත්තොත් මට එච්චර මතක වෙන්නේ නැහැ. මාතෘකාව දුන්නොත් අනිත් දවසට සූදානම් වෙන්න පුළුවන්. අසවිචක සූත්‍රයන් මජ්ක්‍ධිම නිකායේ තියෙන ටික සූත්‍රය. අංගතනිකායේ තියෙනවා ඒක. ඊළඟදී මම හැබැයි ආශිවිචක සූත්‍රයේ කියව බලියෙච්ච බණක් තියෙනවා මම දැක්කා ලියලා තියෙනවා. මේක බොහොම ධාතු මනසිකාරය පිළිබඳව බොහොම ලස්සන විස්තරයක්. ඉතින් ඒක තේම මේ සාමාන්‍ය දලසටහන මතක තියෙනවා. මොකද ඒක සූදානම් වෙලා කියනවනම් ඔන්න විස්තර කියන්න පුළුවන්. මේ මම බලන්න මම හිත මම හිතන්නේ ඒක අනුකනිකා වෙන්නේ නැති මට මතක නැහැ. හතර මහ භූතයන් පිළිබඳ ධාතුමනසිකාරය පිළිබඳව සූත්‍ර පිටකේ හම් වෙන හොඳ විග්‍රහයක් තියෙනවා ඒක. හතර දෙනා වැඩ කරන හැටි. ඒක සෛල කියාගමු මතක තියාගන්න අපි ලබන ලබන සුමනේ අපි හම් වෙනවා. හම්බෙච්චාම මට ගාස්පතින්ද බණ වුණාට පස්සේ මතක් කරගන්න. එතන මට සිකුරා දෙනකොට සෙනසුරා දෙනකොට සූදානම් වෙන්න පුළුවන්. ආදරණීය ඉතිරි ගන්න කතා කරනකොට මේ කය චිතය සම්බන්ධයෙන් එක්කන දැන සම්බන්ධ සාමාන්‍ය මගේ අත්දැකීම තමයි පොතින් අත දැනීම මඟට මට රාජ්‍යාප වෙලාවට දේශයක් වෙලාවට මම සමාරකයට හැරිලා බලලා තියෙන වෙලාවට මට ගොඩක් වෙලා තියෙන්නේ මම ඉන්න තැනයි ඇඟ තියෙන විදියයි අමතක වෙලා. ඒ කියන්නේ මම ඊට පස්සේ ගොඩක් උත්සාහ කරලා තියෙනවා රාගය ආපු වෙලාවට අග්ගාලා ඉන්න තැනයි ඇඟ සී කරන්නේ. එහෙම ගණන් නැත්නම් මම රාගේ බොහොම ඉක්මනට නැති වෙනවා. ඊට පස්සේ <coughs> කාලයක් ගියාට පස්සේ රාග එනකොටම ඉබේම වගේ ඇඟට එන ස්වභාවයක් තියෙනවා. ඒ අර මුලින්ම කිය ප්‍රකාශයම තමයි. ඒ කියන්නේ අපිට ආවේගයක් මතුණා කියලා කියන්නේ මා නාම ධර්මයක් ඉස්පතු වෙච්ච වෙලාවනේ. නාම ධර්මයක් ඉස්පතු වෙච්ච වෙලාවට අපි කරන්නේ නාම ධර්මයට නතු වෙලා ඒකට රැල්ලට අහු වෙන එකනේ. යෝගාවචරය කරන්නේ මොනේ දැන් මෙන්න මාව රැල්ලකට ගෙනියන නතු කරන විදි ආවේගයක් මතුණා කියලා දැනගන්න. දැනගත්තා තාම වෙන්නේ නාම මට්ටමේ. නාම මට්ටමේ ඉන්නකොට ඒකත් එක්ක වැඩ කරගෙන ඉන්නකොට ඉන්න තැන ඉන්න කාලේ කය අමතක වෙලා යනවා. අමතක වෙලා ගියාට ගියොත් වෙන්නේ මොකද? අරව කොච්චර විසඳුවත් එදිනදා ජීවිතේ අදාළ කරගන්න දන්නේ නැහැ. මොකද කය සම්බන්ධ වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඒක ආවේග මට්ටමේ අරගෙන යන ගතිය නැතකල ආවේගයක් කියලා දැනගත්තට ඒක ඒ වෙලාවේ වැඩ කරන කයට සම්බන්ධ කරන මට්ටමට රූපයට යනකම භාවනාව එන්න ඕනේ. මුලටම එන්න ඕනේ. ඒක නිසා මට්ටම් ඔය කියන විදිහට මට්ටම් තුනක් වෙන එක එකක් තමයි ආවේගය ආව ආවේගයට යට වෙලා නතු වෙලා රාගෙන් තෙත් තුනා ද්වේෂයෙන් සැලුනා මොහෙන් අන්ධකාර වුණයි කියලා. එහෙම වෙන්නේ නැතුව නතර වෙලා නෑ මට දැන් තියෙන රාගයක් කියලා දැනගත්තත් එතකොට ඒක ඒ තැනට ඒ මොහොතට ඒ කායට සම්බන්ධ කරගන්න බැරි නම් අදාළ වෙන්නේ නෑ. මේ ක්‍රියාවක් වෙන්නේ නෑ. ඒකකට පේන්නේ අපි බොළඳ පැත්තටපත් වෙනවා. නමුත් බොළඳ වෙන්නේ එතෙන්දි තමයි ඒක මේ ක්‍රියාවත් කරන තැනට එන්නේ. එතෙන් එනකන් එනකොට කීයගේ ඕනම මානසික රෝගෙට උත්තරේ තියෙන රූප ධර්ම. ඕනම මානසික ඔය ලෝකයේ තියෙන විශාල දාර්ශනික ප්‍රශ්න තියෙනවා භාවනාව ඔය භව නිරෝධ ගැන කතා කරනවා සංඥා නිරෝධ ගැන කතා කරනවා හරිය කතා කරන જાතියක් ඉන්නවා ලෝකේ ඒ මිනිස්සුන්ට කියන්න ඕනේ ඒකට නූල කන්න ගිහිල්ලා තියෙන හරමුදේ පොළොවට සම්බන්ධ දෙයක් ඒ වෙනයි මේ තමන් කරන අරමුණට හිත දාන්න කියන්න බෑ අනපානේ හෝ පිම්බි වැහිලි ඒකට ප්‍රශ්නේ නැහැ ඒක හොඳටම දැනගන්න පුළුවන් වර්තමාන මොහොතේ නෙමෙයි හිත තියෙන්නේ හිතවිල්ලක. ඒකේ වෙලාවට ඉස්සලා පණ ගන්න නම් හිතවිල්ල වර්තමාන මොහොත තමයි ආවේගය තමයි. දැන් ආවේගය මත අපේ හිතවිලි පරම්පරාවක් වෙයි. එහෙම නැතුව මේක ආර්යයට නැංගුරන් ලඬන ඒ චිත්තක්ෂණයේ එක්කෝ මියාසුන් ආපිතේට කරන භාවනාවේ සමතේට අදාළ වෙන රූප කොටසක් තියෙනවා. ප්‍රඥප්ති කොටස එතෙන් යන කම බයින්න. එහෙම නැත්නම් කය අල්ලන්න ඕනේ. ඒ රූප ධර්මයේ ධාතු ගම ওই නාම ධර්ම වලට එච්චර සෙල්ලම් කරගන්න වෙන්නේ නැහැ. හැබැයි මේක පේන්නේ නිකන් මේ gidareemak, බොළඳ වීමක්, ළමා වීමක් මේ ගොරොසු දෙයට යamak කියලා. ගොරොසු දෙයට යෑමෙන් තමයි උත්තරයක්. එතන යම්ම වෙලාවක අපිට ඔය මොන්නම අපි කියනවා ආග ද්වේෂමෝ වගේ කෙලෙසයක් නෙවෙයි ප්‍රීතියක් ආවයි කියලා පස්සද්ධියක් ආව කියලා සතියක් ආවයි කියලා ඒ කොයි වෙලාවෙදී හරි සතිය මේ අම කය අමතක වුණා නම් ඒක අපි දැනගන්න ඕනේ පාරෙන් පිටි කියලා. ඒ බව දැන ගැනීම බලවේගය. ඊට පස්සේ ආයෙත් හිමීට කයට එන එක තමයි ස්වභාවය. ආවන අපි දන්නවා දැන් ඉතිපත් වෙන්නේ නැහැ. ආයෙ කයට එන්න බැරිකම තියෙනවා නම් ඉතින් එහෙමනම් අරකින් ඉස්තිහානියක් කරලා තියෙනවා. ඒක රාගයෙන් එහෙම නැත්නම් ප්‍රීතියෙන් පස්සද්දී ඉස්තිහානියක් කරලා තියෙනවා. මොකද අපිට ගන්න බෑ. නමුත් සමාහ වේලාවට එනවා හොඳට භාවනා යනකොට කයට ගන්න බැරි ගැටයක්. කයක් නැහැ, ආනපාන නැහැ. හොඳට එකලසලා යනවා. ඒක ඉවරුණාට පස්සේ දන්නවා මේ පෞගේ ටිකේ මගේ වෙලාවක් ගන්නෙත් නෑ, කලාවක් ගන්නෙත් නෑ, අරමුණක් නෑ, හිත රාම ධර්ම කිව්ුණා ගන්නෙත් නෑ, රූප ධර්ම කිව්ුණා ගන්නෙත් නෑ කියලා. එවැනි තත්ත්වයක් මම ප්‍රශ්නයක් විදිහට බාරගන්නවා. ඒක මේ මේක වෙන්න පුළුවන් දෙයක්. මම මේ කතා කරන ප්‍රශ්න කර විදිහට රාගයක් ඇති වුණා නම් ප්‍රශ්න කර විදිහට ප්‍රීතියක් පසාදියක් පහළ වුණා නම් ඒක දැනගත්තට මදි ඒ වෙලාවේදී මූල කර්මස්ථානට හිතනකට ගන්න පුළුවන් විශ්වාසය තියෙනවා. නැත්නම් අඩුගානේ කය මට්ටමට ගන්න පුළුවන් විශ්වාසය තියෙනවනේ ආය මුලික පටන් ගන්න යන්න පුළුවන්. කොහරි හානි අඩුයි. ඒක හොඳට සාකච්ඡා කරලා තියෙනවා මේ චුල්ල කම්මස්සංග සූත්‍රයේ නෑ මේ චුල්ල සච්චක සූත්‍රයේ ඒ අටුවාවේ එහි මේ කයේ කායික ධර්මයේ කියන වටිනාකම. මොකද කායික ධර්මයේ <clears throat> මනින්න කියන්න පුළුවන්. දැක ගන්න පුළුවන් මම මේ හිතවිල්ලත් ඇත්තද කියලා පරීක්ෂා කරන්න නාම ධර්ම කරන්න බෑ නාම ධර්ම දියෙන්නේ මේ හිතවිලි මට්ටමේ රූප ධර්ම මට්ටමට එන්න පුළුවන්කම තියෙනවා. හැම වෙලාවෙම සම්බන්ධයක් වටන්න පුළුවන්කම තියෙනෝනේ. තමන්ගේ මේ මව් යානයත් එක්ක නැත්නම් හෙඩ් ඔෆිස් එකත් එක්ක මේ ප්‍රධාන කාර්යාලයත් එක්ක සම්බන්ධතාවය නැති වුණා නම් ඒ කියන්නේ එක්කෝ මානසික දෝෂකමක් තියෙනවා. නැත්නම් සීලයාගේ ධර්ම මොකක්වත් බලවත් තියෙනවා. එහෙම නැත්නම් නැවත කායට පැමිණීමෙන් තමයි අපි ලැබපු අත්දැකීම එදිනෙදා ජීවිතය සම්බන්ධ කරන්නේ. ඒක ලක්ෂ වාරයක් සිිතේ ඕන වෙනක සිටින ඒක නිසාම දෝ ඔය චංක සූත්‍රය වගේ සූත්‍ර සඳහන් කරලා තියෙනවා මේ බණ අහන තැන ඉඳලා අවබෝධ කරන තැන දක්වා කායේන චේව පරම සත්‍යං සත්‍ය කරොත් කියලා. කයනොත් මේ පරම සත්‍ය සාක්ෂාත් කරගන්නවා කියන්නේ. මේ කයටත් තේරෙනවා මේ වෙලාවේ පුදුමාකාර සෑහලුවක් මේ අර අනික් ධරක තත්ත නැති වෙලා කෙලස් ධරක නැතුව කයනොත් අඩ ගන්න පුළුවන්. එනිසා හැම වෙලාවෙදී මේ මෝඩ කය තමයි අපි සාක්ෂි කියන්නේ. එයත් එක්ක කටයුතු කරගෙන යන්න පුළුවන් නම් අපි ගොඩාක් මේ මනෝ විකාර මට්ටමේ ඉහළ ධර්ම කතාව එනයි. අද තියෙන ගොඩාක් ඔය මේ දෙකෙන් පැත්ත කරලා භාවනා කරන වෙනුවට උඟ දෙනේ කල්පනා කරලා ඔය උසස් ධර්ම කතා කරලා කියනවා සාකච්ඡා කරන උත්තර භාවනා කරන්න ඕනේ. ඔකට යන්න පුළුවන් කියලා මට කියනවා. බෑ කියන්න බෑ. මතර කොට්ටි තහවුරු කියුවේ කියන්නේ. වැඩි කෑ ගහන්න ගත්තොත් සිවුරු ආයි. එච්චරයි කියන්නේ. එහෙම නෙමෙයි ආපහුවත් කායට එන්න පුළුවන් නම් තමයි ඒක පදම් කරන පදම් කරන යන හැටි දැනගන්න ඕනේ. අදාන දැන් ඉල්ලක් තුලක් ඉලක් තියෙනවා. ඒකයිලක් පොත් දැන් ආපස්සට හැම එකම ඉලක් ඉලක් තියෙනවානේ. එතන ඒක විශාලත්වයක් තියෙන දේ ඔය ඉඳ තියෙන එක ලාභයට තියෙනවා ඒ ඉඳ තුල ඕනනම් ආය කාය ධර්මයට එන්න පුළුවන් රූප ධර්මයට එහෙම නැත්නම් ආය හිතවිලි දිගෙම යන්න පුළුවන් හිතවිලියට ඉඩක් නැත්නම් අපිට ගන්න බෑනේ මේ කරන්නේ ආනාපානියෙමද නැත්නම් හිතවිල්ලද පිම්බි වැහැකලීමේද හිතවිල්ලකට වමේ දක්නද කියලා ගන්න පුළුවන් මොනවා හැම හිතවිල්ලක්ම අතරම දීලා තියෙනවා. ඒ වෙලාවේදී හෙඩ් ඔෆිස් එකට ඇවිල්ලා යන්න පුළුවන්. මව්යානත් එක්ක සම්බන්ධය පවත් ගන්න පුළුවන්. ඒක ටෙස්ට් එකක් විතරයි. මම මේ ඉන්නේ තාමත් පොළවේද එහෙම නැත්නම් මේ මනෝ විකාරකද හීනෙකද කියලා දැනගන්න. නමුත් මේ හීනෙකදී ওই තත්ත්වේ නැහැ. හීනෙකදී කවදාකවත් හයට එන්න පුළුවන් කමක් ඒක ගෙනියන්නේ ඒකෙන් ඒකෙන් මත් කරන මත් කරන. ඒ වගේම දරුණු කාමයක් ආපු වෙලාවක කාමච්ඡන්දයට යට වෙච්ච වෙලාවකත් ඒක දෙන්නෙම නැහැ. ආපහු අපිට ඇවිල්ලා යන්න එකක් දෙන්නේ නැහැ. අරගෙනම යනවා. ඒ වගේම ඔය පීටි පස්සද්දි වගේ උපක්ලේශ මට්ටමට ආපුවම ඒකත් ආයෙ එන්න දෙන්නේ නැහැ. අරගෙනම යනවා. ඒකෝට දැනගන්න ඕනේ හරි හරි වැරදි හරි මට පාලනයක් නැහැ. හැබැයි ඒක වෙනවා. දෙපැත්තෙම වෙනවා. මතක තියාගන්න මේක නැවත නැවත වශී කරනවා කියලා කියන්නේ ඥාතනට වුණු කෙනෙක් ඉස්ලාම රටේ එහෙම වෙච්චාම කතාගෙන යනවා. අනිත් දවසේ ඒකට පුළුවන් තරම් අතරමැදට ටැග්ස් කියන්න. අතරමැද වරින් වර SMS එකක් ගෙවෙන්න අරින්න ඕනේ. කැපල් පෝස්ට් කාඩ් එකක් දානවා, ලියුමක් දානවා, සම්බන්ධීකරණේ තියාගන්නවනේ. එතකොට තේරෙන පටන් ගන්නවා ඉස්සර වගේ නිකන් අරගෙන යනවා නෙවෙයි. යන අතරමැදි තමන්න පුළුවන් උතුරු දකුණ කොහෙද වමට දයන්නේ දකුණට දයන්නේ කියලා. ඒක එක සැරයක් වුණාට සංසිද්ධියක් අපිට බුද්ධිය දෙන්න වෙන්නේ නැහැ. ඒ සාක්ෂිදී නැවත නැවත වෙනකොට වෙන්නේ අපි හිතමු අපි ඉස්ලාම් දාසේ දුරුග අමාරු ගමන අහගෙන අහගෙන ගියා. කොහොම හරි එදාට ඕන කරලා තියෙන වෙලාවට යන්නේ ඒක. දෙවෙනි දවසේ යනකොට අපි දන්නවා අතෙන්දී අතෙන්දී අපි අහගෙන ගියා මෙන්න මේ බෑතන් වල ඇහුවේ නැතිවට අහන්න දෙයක් නැහැ මෙතෙන්දී යන්න ඕන කියලා අර පළවෙනි දවසේ අත්දැකීමේ යන පාර කෙනෙකුට තව කෙනෙකුට කියන්න පුළුවන් අත්දැකීමක් ඒක. ඉස්සල්ලා තියෙන වෙලාවට කොහොමද යන්නේ දෙවෙනි දහනකොට ඔන්න ඔතන හන්දියක් වෙනවා මෙතන හන්දියක් වෙනවා කියලා කියන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා අර වශී කරපු කෙනාට තමන්ගේ ලැබිච්ච අත්දැකීම් වශී කරපු එකනට තව කෙනෙකුට කියා දීමේදී වැඩි අයිතිවාසිකමක් එනවා. වැඩි වෙනවා විතරක් නෙවෙයි. ඒ කියන්නේ නිරුක්තිය කියලා. තමන් වෙච්ච දේ වචනයක් නැගීමේ හැකියාවක් එනවා. ඒක අත්‍යවශ්‍යයි ලැබිච්ච අත්දැකීම සාතික කරගන්න. ඒ නිසා අපි ගුරුවරයෙක් කියන්නේ තාත කාටද ගොහුර කරනවා එයාට කියලා දෙන්න. කියලා දෙනකොට ඉබේම අර තමන් අත්දැකෝදී තමන්ගේ දෘෂ්ටි කෝණය නෙවෙයි වෙන කෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බලලා මේක වටිනා අත්දැකීමක්ද නැද්ද කියන එක සාතික වෙනවා. දැන් සර්වඥාන්සේ ඔය සම්පූර්ණතා ඥාණයට පහළ වුණත් කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේට සෝවාන් භාවයේ එනකම් වැඩක් ඇති දෙයක්ද නැද්ද කියලා හිතන්නම කියා ගන්න බැරි වුණා නම් මිනිස්සේ කාවෝද කියලා වෙලක් තමයි. නියම් පසේ බුදු කෙනෙක් නේ. සම්මා සම්බුද්ධ වෙන්න නම් කොච්චර දක්ෂව අවබෝධ කරත් තව කෙනෙකුට කියලා දීමේ ශක්තිය අවශ්‍යයි. ඒක ලබන්නගේ ශක්තියයි දක්ෂකමයි කියලා දෙන්නගේ දක්ෂකමයි කියලා දෙන්නගේ අත්දැකීමයි ගොඩක ප්‍රතිඵලයක්. ඒසා කියනවා සාමාන්‍යයෙන් ඔය මේ පරියත්ති ප්‍රතිවේද ප්‍රතිපත්ති කියලා තුනක් තියෙනනේ පරියත්තිය දිනු වෙන්න නම් අහගෙන විතරක් ඉඳලා බෑ. ලියන්න ඕන. ප්‍රශ්න කරන්න ඕන. තව කාටද කියලා දෙන්නේ. ඒකවල තමයි ඒක හොඳට පන්නරේ වැටිලා එන්නේ. ඒක අපේ තේරවාද ක්‍රමයේ තියෙන්නෙම අපි යම් කිසි ප්‍රමාණයක් දැනගත්තම ඒක අනිත් එක පඬිතකමට නෙවෙයි කියලා දෙනවා. ඒකම තව දන්නේ නැතුව ගිහින් තව කෙනෙක් අහම අහගන්න. ප්‍රශ්න අහනවා. ඒකම ලියනවා. ඒකවල තමයි මේක තහවුරු වෙන්නේ. ඒ නිසා සුචි පුලි මුට්ටෝ කුතෝ පඬිතම් භවයේ කියලා තියෙනවා. සූ ශ්‍රවණේ අහුම්කම් කියන කිල්තරව චී චින්තනයේ ඌ කියලා කියන්නේ පුච්චා ප්‍රශ්න කිරීමේ දී ලේඛනයේ ඔය හතරෙන් තොරව කොහොමද පඬිතුක් වෙන්නේ කියලා. ඒ හතර අත්‍යවශ්‍යයි. ඒකදී පුච්චා වලදී තමයි ප්‍රශ්න ගීමේදී තමයි හරියට Taman ගන්නගේ ඔපු වැටෙන්නේ. එතකොට මේ සාකච්ඡා Taman රෝල් විදිහට හසුව ගන්න පුළුවන්. ඒ ප්‍රශ්න තුලින් මේ අර එකක් Taman දන්න දේ තහවුරු වෙනවා. තමයි හරියට මේ කෙනෙකුට ප්‍රශ්නක් ඉදිරිපත් කිරීමේ ශක්තිය ඇති කරගන්නවා. ඒකයි මම ඉදාර ධර්මයේ දේශනාවට මතක් කරේ ලොකු ශාන්ති කිව්වේ සමාජාන මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සර්වඥයන්සේ ඉන්න තැන තව කාමයේ ස්වාමීන්ගේ ප්‍රශ්නයක් අහනවා කාගෙද මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දැන ගන්න අහනවා එහෙම නෙවෙයි තියෙන්නේ ඉතින් පිරිසට ප්‍රශ්නයක් තියෙන ගමන් කියන්න ගන්න ප්‍රශ්නේ දන්නේ නැත්නම් උත්තර දන්නේ නැත්නම් ඒ ශාන්ති හිතලා අහන ඒකට අර ස්වාමීන් වහන්සේ උත්තර ඒ ශාන්ති දන්නා මේ සාරිපුත්තු ස්වාමීන් අටුවක් අන්න සම්පූර්ණ ධර්ම කරුණු දන්නා එහෙනම් මේ මේ අනුන් කෙරෙහි අනුකම්පාවෙන් ප්‍රශ්න අහන්නේ ධර්ම සාකච්ඡා කිරීමේ ඉදානින් හරියට මුහුණු කළා. ඒක හරි මේ නිදහස් සංනිවේදනකම. අත්දැකීම තියෙන එක අන්නරේ ලබන්න. අත්දැකීමේට ගැලනයිස් වෙන්න තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. අත්දැකීම තිබුණාට ඒක පහනක්පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා. එලියක් එන්නේ නැහැ. ඊට පස්සේ එලියක් එන්න උඩින් තියන. පහනක් කවදා හංගලා තියන. උඩින් යන්නේ උඩින් තැබීම තමයි සිද්ධ වෙන්නේ. මේ වාචාරකම පඬිතුකමට අඟ උසන්න නෙවෙයි. මට ඕනදී හරියට තව කෙනෙකුට කියන්න දුම වචන ගානකින් කියන්න පුළුවන් ශක්තිය කියන එක නිරුක්තිය කියලා අපි උගන්න්නේ සතර පරිසම්පදාවල අත්ත ධම්ම දෙක අවබෝධයට සම්බන්ධයි. නිරුක්තිය මේ ලෝකේ තියෙන විදිහට කෙනෙක් එක්ක සාකච්ඡාවට අවශ්‍ය කරන ධර්මයක්. අද නැහැ ඒක ධම්ම දෙලින්ම ඒක තමයි තේරෙනවා කාටදී ඒ තමන් සමහරුන්ට ඒක එන්නේ නැහැ. එන්නේ නැහැ කියලා කියන්නේ අපි කියන්නේ වචනේ පරිතමාර්ථය නෙවෙයි නිදර්ශනයක් වශයෙන් පෙනෙන පළවෙනිම අවබෝධ කරපු අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයේ කිසිම තැනක නැහැ කවදාකවත් නොකතු කරලා නැහැ. ඉතින් සාරිපුත්‍ර සාමණේර ගෝව පස්සේ ආවේ අත්ත ගාන ගාන චරිත හැම එකක්ම වෙනස් කරලා තියෙනවා. අවුරුදු 120ක් ඉඳලා තියෙනවා මේ අවුරුදු බක්කුල මහරතනසේ. එක මනසකට මන්ටියක් තියෙනවා. ඒක සූත්‍ර සඳහන් වෙලා තියෙනවා. ඒක පේන්න තියෙන හැම කෙනාටම ඒ තමන් අවබෝධ කරන එක තිබුණට තව කෙනෙකුට ඒත්තු ගැනීමේ ශක්තිය ඒක තමයි මේ අවබෝධ කිරීම අභ්‍යන්තර සාසනයට කෙලින්ම බලපාන. තමන් රහත් වෙන්නේ. ඕ නිවන් දකින්න. බාහිර සාසනයට බලපාන්නේ අවබෝධ කරන තව කෙනෙකුට කියන්න පුළුවන් ශක්තිය තමයි. ප්‍රතිබල භාවය කියලා කියන ඒක ඉතින් සාසනයට ආරම්භය. මේ සාසනයට ආරම්භය තමන් අවබෝධ කරලා දාර්ශනික කියන්න ගන්නවා අනිත් එක අනිත් එක කියන්න හදනකොට තේරුම් ගන්නවා මේක තමයි මේ කියන්න ගන්න කියලා. ලයින් එකෙන් line telephone current current area. නෑ නෑ ඒක දැන් ටෙලිෆෝන් එක කොන්න වැඩ කරනවා නේ. හරි වැඩ කරනවා. මේක නෑ කතා කරන්නේ මොනවද කියන්නේ? ඒ නිසා මේකදී මේ තනියෙන් භාවනා කරන එකේ පිටසක් එක භාවනා කරන එකේ ලොකු වෙනස තමයි පිටසක් එක භාවනා කරනකොට හරිය වෙහෙසයි. හරි වේගයි කියලා කියන්නේ ඒක නයි ඒක නයි රුචි රසකාර මොන දෙන්නේ. නමුත් අනිවාර්යයෙන්ම ඔය මේ තමන් එක අනුන් එක මේ ධර්ම බෙදා ගැනීමට බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා ඔපයක් තියෙනවා. ඒ කියන්නේ තනියම කරනවට වැඩිය මේ අමාරුයි ජීවිතේ අමාරුයි ඊට වැඩි අමාරුයි භාවනා කර ගමේ බඳලින්නේ. ඩයිගෙන්ඩවට නෑ ඒකට. ඒත් ඊට ඒ වගේ තමයි ප්‍රීසක් එක්ක ඉන්නේ කියලා. හලෝ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් පොඩ්ඩක් ඒක කට් වුණා. අපි ආයෙ ගිහින් යනවා. නෑ අපිට මේ පවර් එක කට් වුණා. ඒකයි උනේ මේ දෝෂයක් උනේ චිත්ත මාත්‍ය. ඒක නිසා මේ මේ තේරවාද ඉතිහාසය දිහා බලන්න යනකොට හැමදාම මුළු මේ නඩේටම කවුරු හරි එක්කෙනෙක් ඉදිරිපත් වෙනවා ඒ කවුරක්වත් ආශිර්වාද ගන්නලා නෙවෙයි ඒ හැකියාවෙන්ම. එනකොට සමාහට යා වැඩිමාල්ලම නෙවෙයි. නමුත් මේ පිළිගේ අරගෙන යන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒකේ ඉන්නේ ප්‍රතිබල භාවයෙන් ප්‍රතිබල භාවයෙන් කියන්නේ කවුරු හරි කියන්නේ හොඳට තේරුම් ගන්නවා කියලා දෙන්න පුළුවන් ශක්තිය එනවා. ඒක ඉතින් එහෙම කෙනා ආවට පස්සේ ඒක තේරුම් ගත්තොත් මුළු සමාජෙම වාසනාවක්. කවුරු හරි රජ කෙනෙක් හරි ඇවිල්ලා ඒ මනස අයින් කරන්න උත්සාහ කරන එක තමයි දිගටම කරන්නේ. සුදුසුට දෙන්නේ. ඉතින් අර මනසගේ ගුණ දෙන්නවත් එළියෙන්න පටන් ගන්නවා. අයි මේක වහන්නනේ හදන්නේ. වහන්න හදන්න හදන්න හදන්න ಗುಣ මතුවෙන්න එන්න පටන් අර ගන්නවා. බුදුජානනාන්දේ ඇත්තට මේක ಗುಣ වහන්න තරම් කෙනෙක් හිටියේ නෑ. නමුත් ඒක තෙදවක් කිරීමේ එකම සේවාව 100ට 100ක්ම කරුවේ දේවදත්ත විතරයි. දේවදත්ත නොහිටියා නම් බුදුහාම ඔච්චර ಗುಣ මතුවේ. අපිට බෑනේ බුදුහාම මෙච්චරම ඉවසන කෙනෙක් කියලා බලන්න අපිට බෑනේ ගලකින් ගන්න. ඌ ගන්න. ගන්න. එක දුන්නා යන්නේ 64ක් යදෝ ඌ මරලා එන එක මරන්න තව දෙන්නේ නැහැ. ඌ මරන්න තව හතර දෙන්නේ නැහැ. දුමාකාරයකට සැලසුම් කරන එක සර්වඥාන්සේගේ තියෙන අර මේ මේ අසීමිත බල හේරම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඉතින් ඒක හැමදාම ඔය මේ සමාජය ගත්තාම ඒ ඒ ස්වාමීන් වහන්සේලාට ඒ කියන්නේ හොඳ ගුණසිල්ල ස්වාමීන් වහන්සේලාට කෙනෙක්ම වගේක් වෙනවා. ඉස්තුෙන් සිද්ධ වෙනවා, අතුලින් සිද්ධ වෙනවා, අතුලින් සිද්ධ වෙනවා. ඒ වගේ තීසනාස්ලා වැඩ කරන හැටියෙන් තමයි වැඩේ පේන්නේ. මේ කවුද කියන එක තේරෙන්නේ. ඒක ලස්සනට ඔය තේරවාදය තේරෙන්නේ. අටුවාවේ ලියවිලා තියෙනවා. ඇචිලා තියෙන දුෂ්කරතා. හැබැයි අපේ කුසාන්ට කිව්වා ඒ ටික ලියවෙනවා නම් තේරවාදේ නැරෙන්නේ නැහැ. මුගාක් වෙලාවට ලියන්නේ එයා පිළිබඳ වෙන කෙනෙක්. එතකොට බොරුවය. එතකොට අතිශෝක්තිය. අපේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි නෑ කියලා. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ මගේ චරිතවදානේ මම ලියන්නේ. මට වෙච්ච දුෂ්කර කාටික මම මොන දෙයකට ඉන්නද කාටකපත ගන්න දෙයක් නැහැ කියලා සුවල් ලිඛිත සත්‍යාපදාන ඔය කලුකොඩියාවේ පඤ්ඤාසිකර හඳුලිව්වා කීපනමක් ලියන්න පටන් ගත්තා මොකද අරක ලිව්වහම ඒකටම උපන්න පත්මා බැලුම් බල්ල උත් රත්තරන් එකක් කියලා තමයි ලියන්නේ අර මනසේ ගුවේ ගු කාගෙන එක කරලා තින්නේ නේද කියන්නේ ඉතින් ඒක උඩ කට්ටි හිතන්නේ මෙයා ඇවිල්ලා තියෙන මේ වැඩේ කරන්නමයි කියලා ලස්සන ගැත්ත විතරයි ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා පස්සේ පටන් ගත්තා මගේ මෙච්චර දුර ගන්න දුන්නා මට මෙච්චර හිරිහැර බාධා සිද්ධ වුණා. ඒක ධර්මතා. ඒකයි අවශ්‍ය කරන්නේ. ඒකටයි ඔය භාවනා කරන්නේ. ඒකටයි ඔය සීල කියන්නේ ගන්න සීල කියනවා නම් මෙන්න මෙහෙම කරන්න පුළුවන් කියලා සිද්ධි ඔක්කොම ඒ පුංචි පුංචි සිද්ධි විග්‍රහ කරන ඒවා හරිය මේ ඕජාව සහිතයි. දුවට මතක ඉන්නවා. ටිකයි තියෙන්නේ මේ ඒවා නැතුව නෙවෙයි. ටිකයි තියෙන්නේ මොකද ඒක අන්‍යාගමිකව වැරදිට පාවිච්චි අන්‍යකමිකව බාහිර පාවිච්චි කරනවා නම් ඒක ඇතුළත ගැටුම පුපුරවනවා. ඇතුළත ගැටුමේ වැඩි කරන්න තොරතුරු පාවිච්චි. ඒ නිසා අපි දෙපැත්තකින් වාහන. එකක් අර චරිතවන්ත බුද්ධිය කවදාවත් වැඩි කරලා නැහැ. යාර කවුරක්වත් හානි කරලා නැහැ කියලා චර්ච ලියනවා. ඒකත් දෝෂයක්. ලිව්වොත් මේ බාහිර අතිත්‍යක වැඩ ගන්න. ඒ නිසා මේ බුද්ධිය ජීවත් වෙද්දී ආශ්‍රය කරපුවා එන දෙන්නේ කාශ්‍ය කරෝ දෙන්නේ දෙකක් යනවා. ඒ තරම් මේ චුක්‍ර චරිතය අවස්ථානුකූලව වෙනස් වෙනවා. ඒකට හේතුව මේ ඔය මේ ප්‍රතිබහනේ සංවේදනය පිළිබඳ තියෙන ප්‍රශ්න තමයි. හොඳනේ නේද? ඉතිරත සිතුවිල්ලක් එක්ක හිත යන කයමතක හිත යනවා වගේ දැන් ඉතින් මෙතන මේ සද්දයක් එනවා. සද්දයකට නම් ගොඩක් වෙලාවට මට ස්වභාවයක් තියෙන ඉස්සෙල්ලා මේ අංග අමතක කළේ සත්‍ය තියෙන විහාරෙ හිත යනවා. ඊට පස්සේ හුරු කළ හුරු කළ අර කයට ගන්න එකේ සමානක් කියලා තියෙන මේ සද්දේ තියෙද්දිත් කයේ ඉන්න පුළුවන් සද්දෙත් එනවා කයේ ස්වභාවය දැනගෙන දෙකම එකට යන පුළුවන් ස්වභාවයක් තියෙනවා ඒක උන්තිමට මේක අන්තිමට කියලා කියන්නේ අපි දැන් ඉන්න තැනින් වැටිලා අය සුව කරන සුව කරන එන හැටේ තියෙන ඉස්සලාම ආවේගයට යටනවා ඊට පස්සේ ආවේගය බව දැනගන්න ඊට පස්සේ ආවේගය දැනගන්න කයටත් එන්න ඕන බව දැනගන්න එහෙම වෙනවනේ ඉස්සලා යනකොට ආවේගය එනවා ආවේගයට ඇදිලා යන්නේ නතරලා යනවා දැන් මම හැබැයි වර්තමාන මොහොතේ වෙච්ච සිද්ධිය පිළිබඳ හිත හිතයි කියන්නේ ඊට පස්සේ ඉන්න පටන් ගන්නවා නෑ මේක වර්තමාන මොහොතේ මේ ඉන්න රූපනාම දෙකම තියෙනවා. රූපනාම දෙකම තියෙදි මම පොඩ්ඩක් එහාට ගියා නමුත් ආය රූපනාමයට ආවා. ඊටත් ඉස්සර මට වුණා දැන් බාහිර කරදරයක් වෙනවා මගේ හිත කැඩෙන්නේ නෑ. විකටම යන්නේ නාම රූප පද්ධතියමයි. ඒකට අර බාහිර එකේ බලය අඩු වෙලා නෙමෙයි තියෙන්නේ. තමන්ගේ බල කොටුව බලවත් කරලා. ඒකට නිකන් මේ තිබ්බ කට්ටක් වලට ගියා වගේ වැඩි අනවශ්‍ය විදිහට විවෘත වෙන්නෙත් නෑ. හොඳට තේරෙන පටන් ගන්නවා දැන් අපි සාමාන්‍ය උපමාවක් ගත්තොත් ආනාපාන පටන් ගන්න කෙනෙකුට මුලින් පටන් ගන්න කෙනාට රද්ද නැති ඇස් රූප බලන්න නැති පිරිසිදු දත්තකරස කරන යන්නේ. මොකද ටික වේලාවක් ආනාපාන එක දිගට යනකොට යාට තේරෙනවා මේකෙදි බරපතල වේදනාවක් නෙවෙයි වේදනාවක් තියෙනවා. සාමාන්‍ය ශබ්ද පලාජල් ගන්න ශබ්ද කොයි වෙලාවෙත් තියෙනවා. හිතෙලි යම් ප්‍රමාණයක් තියෙනවා. බරපතල හිතවිල්ලක් ආවත් ආනාපාන කැඩෙනවා. බරපතල ශබ්දයක් ආවත් කැඩෙනවා. බරපතල වේදනාවක් කැඩෙනවා. නමුත් ඉස්සරහට යනකොට යනකොට ආනාපානේ පුරුදු කරනකොට තේරෙනවා ආනාපානේ ඉන්දැක්කම වේදනා ශබ්ද තියෙනවා. ඒතුළු ගුරුවරයා මතක් කරලා දෙනවා එහෙනම් ඔය කැඩෙනවයි කියන විදිහේ බරපතල වේදනාවක ඉන්නකොට ආනාපාන කොට බලන්න. මේ වේදනාව හොඳටම දැන් දිදුල් දෙනවා, තෙපුල් දෙනවා. තිබුණ දේට භාවනා කරන්න ඕන තරම් හේතු තියෙනවා. මොකක්ද හේතුවට මෙයා ඉන්නවා වේදනාව. වේදනාව මෙනෙහි කරගන්න. වේදනාව ටික වේලාවක් යන ගිහිල්ලා බැලුවොත් මේ වේදනාව ධානාපානේ නැද්ද කියලා ආනපන හොතර තියෙනවා. හිතවිල්ලත් දිගේ යනකොට බැලුවත් ඕනනම් හිතවිල්ල කැඩෙනවා. ආනපන ගන්න පුළුවන්. සද්ද යනකොටත් ගන්න පුළුවන්. ඒකකොට තමයි ආනපන වැඩි වීම සිද්ධ වෙන්නේ. එහෙන් වෙලා වෙලා වෙලා අන්තිමට සර්වඥාන්සේ දේශනා කරන්නේ එකයි මේ මේ රාහුල ස්වාමීන් වහන්සේ මරණාසන්න මොහොතේදී මරණ වේදනාවේ තියෙද්දී ආනාපානේ පුරුදු කරන ප්‍රකනාගේ ආනාපානේ හිත පිට යනවා. දැන් දන්නවා තව උෂ්ණ දෙකකින් මැරෙනවා කියලා. ඒ කියන්නේ ගේ ඔක්කොම හොරු කැඩුවත් එයා ගෙමැත් එක ඉඳගෙන හොඳ සිහියලව ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකදී මේ විතක්ක උපච්ඡේදය සඳහා හොඳම භවනා කියලා තියෙන අරමුණ. තමන්ට ඇතුලේ හිතවිලි ධාරාව බලවත් වෙනවා නම් ඒ හිතවිලි වල කිසි ප්‍රශ්නයක් යන්න බෑ. යන්න දීලා ඒක ඉඳන් ගන්න හොඳම රාගය දීලා දෙහිතිලා කරනවා. දැන් තමන්ට හිතවිලි ඉන්නේ කියලා. ඒ කියන්නේ හිතවිලි ඉස්පාසුනාට පස්සේ එතන ඉඳගෙන ආනපන කොට බලන්න. පුළුවන්. ඒ පුළුවන්කම එනවා කියලා කියන්නේ හිතවිලි පහත් වෙනම ඒ ඒ චිත්තක්ෂණේ කැඩි කැඩි යන. ආන එතෙන් ගන්න බෑ හිතවිලට බය නෑ. හිතවිලට එනකොටම ගොලක් වෙන්න කරප්පන් එන්න පටන් ගත්තොත් බෑ. සද්ද වලට බය වෙලා බෑ. හැබැයි ඒක වරදව ගන්නකොට ආරම්භයේදී නම් අනපන පුරුදු කරනකොට පුළුවන් තරම් සක්මන් කරලා හිතවිලි නැති වේදනාවක් සද්දතෙන් පටන් ගන්න ඉන්නේ. කවදාකවත් පටන් ගන්නට ඕන නෑ. ඉස්සරහට යනකොට යනකොට ඒව එනවමයි ඉතින් හොඟ දෙනෙක් එතකොට බලාපොරොත්තු සුන්දරන අකල්දාන ඉඳන් ඒක ඇත්තටම මේ manussත්වයට ලැබිච්ච චිත්තක්ෂණයට වටින වැඩක් නෙමෙයි. එමුනේ ඒක හොඳට සාකච්ඡා කරලා ඒ හිතවිලි වේදනා තියෙද්දි ඒ වෙලාවේ ආනාපාන කියලාද කියන බලුවා. සම්පූර්ණ සෞඛ්‍ය සම්බන්ධ පරීක්ෂණයක් පාඩපත් වෙනවා. එතකොට අන්තිමට බලනකොට අර වගේ රාග හැඟීමක් ඇවිල්ලා, ද්වේෂ හැඟීමක් ඇවිල්ලා, මෝහ හැඟීමක් තියෙද්දි ඇත්තටම අපි රාගයට නතු වෙලා රාගයෙන් තෙත් වෙලා ඒත් අපිට ගන්න පුළුවන් මේක රාගය කියලා. ඊට පස්සේ මට ඒක තියෙද්දි හුස්මට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ ඉඳගෙන ඉන්නේ. මම මේ හිටගෙන ඉන්නේ කියලා ඒක ගන්න ගන්න ගන්න බෑ. gedara නිවසට නැවත පැමිණෙන වගේ වෙනකොට අර රාගයේ තියෙන රංජනීය ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. රාගයේ තියෙන ද්වේෂයේ තියෙන පුපුරු ගන්න ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. විහිළුවක් වශයෙන් තේරෙනවා උඹ දෙපිඩියක්. දෙපිඩි. රංගපෑම දෙපිඩි. ඔය රාගය කියලා කියවට ඕක නෙමෙයි පූර්ණ. මේ කයක් කියලා එකක් තියෙනවා. හුස්මක් කියලා එකක් තියෙනවා. කුසුම කොච්චර ගැටගත්තත් රාගේ වියතියක් අතර රාගෙත් තියෙනවා. ඒකට පේනවා මේක කොයි කාලෙ මමයා. රාගය මත් කරන රාගෙද මම නැත්තම් කියලා තියෙන ආනාපානෙ කියලා හැම වෙලාවෙම ඕක මේ ඉරත කූඩුවක් ඉලපතක් කරන කූඩු ටික වෙන් කළා වෙන් කළා ගත්තොත් ඉලපතේ කාරණාව සිද්ධ වෙන්නේ හදන්න පුළුවන් එක එකක් කුතු කුතුස් ගන්න. ඉඳලම නෝන කරන්න. ඉන්දුතුයන්ගේ ක්‍රමයේදී නෙවුවා ටික ටික ටික ටික මෙවුවා ගුලියක් සමෝහයක් පින්ඩයක්. මෙන්න මේ පින්ඩිට හොඳට වැඩ කරන්න තියලා නලාකාරං කුංජරං කියලා කියන්නේ බටගේකින් බටේ වලින් හදපු ගයක්. ඇතේ කියලා බට ගහ ගහ ගලවන්න ගත්තොත් බට ගාලේ මොකද ඇටට. හැබැයි බට ගාලක් කියලා බය වුණොත් ඇතේ කියලා ඇට කප ගන්න. සංගෙන ගණන් ගන්න පොකට පොඩ හැප්පිලා බලපන්. පිටින් විතරයි යෝග තියෙන්නේ ඇතුළේ ඔය කියන ගණේ නෑ. ඇතුළට රින්ගන්න නම් ඒකට අර මේ කියනවා මේ විභාගයකට ඉදිරිපත් වෙන ගැතිය තරගයකට ඉදිරිපත් වෙන ගතියක් තියෙන බව මිනිස්සෙගේ. ඒක මේ එක්සකරිකුලර් වර්ක්ේ වර්ක් කියලා ඉක්කොල උගන්වන්නේ පෞෂත්ව වෙන්න අවශ්‍යයි. ප්‍රශ්නේ එනකොට බය වුණොත් එක්ක සීලේ එක්ක මානසික අසහනයක් තියෙනවා. මූණ දුන්නොත් ප්‍රශ්නේ ඉනි කාගෙන ඉන්න පුළුවන් නම් බොහෝ කාලෙකින් මොකක් ඇතුලේ කෝම්බයක් තියෙන බව තේරෙනවා. කොතන තිබ්බත් කොතන තිබ්බත් ওই දෙක විතරයි. එනිසා මගේ මූල ධර්ම මගේ න්‍යාය හැටියට මේ මුළු ලෝකේ පුරාම හොඳ නරක දෙකෙන් එකක්වත් වැඩි අඩුව නැහැ ලද්දාවටම එක ගන්නට යනවා. ලද්දාවටම හොඳ නරක දෙක එකට යන්නේ හරි වැරදි දෙක එකට යනකොට තෝරන්නේ අපේ රුචිකත්වයේ මත මිසක් ලෝකේ ලෝකෙම. ඔබ හොඳ දෙයක් ඔබ නරක දෙයක් කියන්නේ අපි පතවල දේ. ලෝකෙ නම් ලෝකෙම තමයි. කිසිම හොඳකුත් නැහැ ඔගේ නරකකුත් නැහැ 50 50 තියෙන්නේ කිසිම තරකුත් නැහැ දුකකුත් නැහැ 50 50 තියෙන්නේ හරිත් නැහැ වැරදිත් නැහැ ඔය ලෝකේ. අපි ඔබ හරි කියලා කියනනම් අපේ හිත හරි වෙලා. වැරදි කියලා කියනවනම් හිත වැරදිච්ච වෙලාව. සැපයි කියනවනම් හිත සැප වෙලාව. දුකයි කියනවනම් හිතට දුක් වෙච්ච වෙලාව. මේ විදිහට බලනකොට අපිට පේන තියෙනවා මේ කණ්ඩෝන වෙනකොට කපුර ගොයා තල ගොයා කරගන්න ඕන කෙනෙක් ඒ වැඩේ කරනවා. මොකද hinaයෙන් මේ හරියට දන්නේ නැහැ මේ ලෝකේ තියෙන බඩු කියන්නේ අපේ දරාදී. එච්චරයි. ඒ කිරුවට පස්සේ ඒ ෆීල් එක ගහලා දෙනවා. ඒක ඒකට අරහන්නු කරන්න යන්නත් එපා. ඒ ඒ තරදී අපි ඩිල්ල ගන්න බෑ. ඉන්සේ කිරුවානේ වාසේ ඒක තමයි කියන්නේ yes කියලා අයියා ලොකෝයි කියලා යන්නේ කියන්නේ. කිසි ඔය කවුරුහරි විනිශ්චය කරුවත් ඒ විනිශ්චය යටත් වෙන්න බෑ. දියාගෙන මෙල්ලනේ කතා කරන්නේ. අපි කිවිම වෙනස් කරන්නත් බෑ, ධර්ම වෙනස් කරන්නත් බෑ. මේ ලෝකේ කවදාම හොඳ නරක දෙයක් ලෝකෙට නෑ. ලෝකේ අචේතනික වස්තුවක්. අපි තමයි ඒකට හොඳ නරක දෙක දාලා ඉතින් මරන්න හදන හොඳ පැත්ත බදන්න හදන නරක පැත්ත නැති කරන්න හදන. ඒක උදේ දෙමිදියාවට තේරෙනවා. භාගයේ හොඳ නැහැ, කය බලනක හොඳයි. ඒක දුන්නට පස්සේ තේරෙනවා ඔය දෙක හැමදාම තිබිලා තියෙනවා. ඒක වෙලාවට එකිනෙකාට ලොකු සාධක ගන්න කොල්පිට පාගනකොට මේකත් පාගන්න මේක උදයන්. මේක පාගනකොට අනේ මේ දෙකේ තව විචිකෙන් ඉම්පැක්ට් තියෙනවා. අරමුණේ ඉන්නකොට අපි මනස ප්‍රතිපදාවේ ඉන්නකොට දැක්ක කියලා හරි කොහොමද දරගන්නේ මේකට මට හේතුව තමයි. මට ඉස්සර නෙමෙයි නිකන් සමත් වෙන්න ඇවිල්ලා බෑ. ඇවිල්ලා යනවා මම කරනකොට කවදේ ගන්න ප්‍රියද දැන් කොහොමද මොකද රක්ෂෝදී ඇවිදින් ඉක්ති ප්‍රාප්තන වෙලා ඇවිදින් මට ඒකෙත් තේරෙන්නේ මම යාළුනේ කියන වාතාවරණයට මම මෙන්න රක්ෂකතිය පුරුදු වෙලා ඒකත් හිත පුරුදු කිරීම මම දෙන්නට කියලා අනුගතේ පමණයි ඒක ඒක නා දුක දෙයක් මම ෆිසිකල් ඇස්පෙක්ට් එකෙන් වෙනස් සාදු කාඩෝල දැමීමක් නිසා ජීවත් දැන් අපි දැන් භාවනා කරලා මොකද යවන්නට අපේ වේදනාව මුලින් මුලින් කොහොම ආවද දැන් පස්සේ අර දවස් දෙක තුනේ ඉන්නේ කුරුදු තමයි හිතේ බැරි වේදනාව වැඩි වෙනවා අර හිතේ බැරි වුණා ඒක නැත්නම් ආරම්භ කියලා ගන්න ඇත්තට එතන මන්තිං ගතිපදා කියන වචනේ ගන්නේ නැතුව කතා කරුවොත් අපකරා දුකක් හෝ සතක් පැමිණිච්ච වෙලාවට පස්සේ මොනවාම කොහොම කරකද පටන් ගන්නෙ නුපුහුණු මනසකින්නේ නුපුහුණු මනස පටන් ගන්න අපි අර ඒ වෙලාවේ තියෙන කෙලෙස් වල හැදෙතනකොට ප්‍රතිආරය දක්වන ප්‍රතික්‍රියාව දක්වන ඉතින් ඒකට දොස් කියන්න හොඳ නෑ ඒක අපරාධයක්වත් නෙවෙයි හැටිනේ ඒක නුසුදුසුකමක් නෙවෙයි හොඳයි දැන් අගේ තියෙනකොට ඉඳ වෙනවා චින්තිර ගෑවෙනවා ඒක හොඳයි ඒක අපි පිළිගන්න පුළුවන් තත්ත්වයක් හොඳකුත් නෑ නරකකුත් නෑ ඒක දී ඇති ගානේ දී ඇති ගානේ ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ මඟුල කරන්න බෑනේ දැන් අරකට දාන මොන කරන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේක ටිකක් තනසලා පොලව කාරේ මේක කර බලන්න මේක ඇත්තටම බයට ඉඳලා ඉන්නවද කරනවාද කියලා. ඒක කරන්න ඉන්නකෝ දහස භාවයක්. සාහසිකම කියන්නේ මම කරලා බලන්න කියන්නේ. ඉතින් ඒක කරලා බලන්න එන එක තමයි ඔතන කියන මොකක් බියුටිෆුල් මොමන්ට් එක තමයි වැඩ ගන්න අවස්ථාව. ඒක කියනවා රස බලන්න හිතත් හැදගෙන කයත් හැදගෙන. ඒක මොකද අභියෝගේ ආවත් අභියෝගයට බැලලා කිව්වෙත් නෑ. අපි වයින් කිරුවේ නම් අපි උඩ මූණ දුන්නා. හැබැයි බොහොම හැමිට කරා. කරන තන්නේ නෝර දෙනවා හිතෙත් හැඩ ගැහිමක් තියෙනවා. හිතේ හැඩ ගැහෙන තරම් මේ දේ කර බලන්න ඕනේ කියන කොරලක් ගන්න. එවනම් තම බහින්නේ නැහැ නේද? ඊට පස්සේ කයෙත් හැඩ ගැහිමක් සිදු වෙනවා. ඒ නිසා එතනදී මේ මධ්‍යම ප්‍රතිපදාස්වට කිසි දෝෂයක් නැහැ. ඒ නිසා මේ පළවෙනිම අවශ්‍ය කරලා තියෙන තියෙන ගාන හරියට කියවගන්න. ව්‍යාපාර වස්තු ගන්න අංක ගණිතද විද්‍ය ගණිතද ශීඝ්‍ර ජ්‍යාමිතියද කියලා හරියට ගාන හරියට අල්ලගන්න එක අල්ලගන්න නම් මේක දානක් කරගන්න නරකයි මේක අභියෝගයක් කරගන්න මට ඉතිපත් වෙච්ච දෙයක් කවුරුත් දීපු ඕනියමක්වත් මගේ දුර්වලකමක්වත් නැහැ මේ ආපු දෙය ආන්න ඒකට මොන කියලා සැරයක් දෙසරයක් තුන්සරයක් මොන දෙනකොට අපි හිතුවට වැඩිය අපේ හිතේ ගොඩාක් ඉඳ තියෙනවා හැකියාවල් ගොඩක් තියෙනවා දැරීමේ ශක්තිය ගොඩක් තියෙනවා අපි හිතා ඉන්නේ හරිම පටු කරගන්න එන පුතක් පුතක් කියලා කියන්නේ අපි පටු කරගෙන ඉන්න බුදුහාමුදුරු ගන්න උඹලා කොච්චර වැහුරත් ඔය දෙයට කරන්න පුළුවන්. ඒ කයේ තියෙන හිතේ තියෙන. නමුත් ඒකට පරිේශයෙන්ට දාන්නේ නැහැ අපි මේ විතර මල්ල පොඩි වෙයි කියලා හිතලා. රැකගෙන ඉන්න. නමුත් ඒකට යෝගාවචරයක් නැහැ. ඒකට භෝගී කියලා අපි කියනවා. යෝගී නම් යොදවන්න ඕන. යොදවලා කරගෙන කරගෙන යනකොට තමයි සම්පූර්ණ කෙලෙස් සහිත ප්‍රතික්‍රියා කරන මනුස්සයා පොඩ්ඩක් පරිේශන කරන්න පටන් අරගන්න හොඳ නරක දෙකෙන් හානි සංත ආදීනව ලැබෙනවා. ඉස්සරහට කරගෙන කරගෙන යනකොට යනකොට යනකොට ඉන ආනිසංශ වශයෙන් අපිට පය ගොරෝසුමයි කියලා. ඕක සාමාන්‍යයෙන් මේ කාමභෝගී පුද්ගලයෙක් නම් නරක ලකුණ. සින්දුර තියෙන කොහොඳද? යෝගාවචරීවට ඒක හොඳ ලකුණ. මොකද යෝගාසය කියන්නේ මට ඊට පස්සේ ඉවත්නොත් එළියට බහින්න පුළුවන්. ඒ නිසා ඒ ලැබෙන ප්‍රතිඵල තියෙන කරන්නේ අපේ වීමෙන් තමයි. සර්වඥයන්ට හැම වෙලාවෙම කියලා තියෙන්නේ down to earth. පුළුවන් තරම් ස්වභාවික ජීවිතයකට. මුත් මේ බාහිරේ අපිට අම්මලා තාත්තලා දෙන්න හදන්නේ වෙන මොකක්ද? ඒගොල්ලෝ කරන්නේ අපි සුකුමාර තරුණ ජීවිතවලටපත් කරනවා. මං කියන්නේ කොල්ල කෙල්ල කරන්නයි අපි තාක්ෂණයේදී. විපස්සනා කියන කෙනෙක් කෙල්ල කොල්ල කරන එක. උන්වල සාහස තත්ත්වයකටපත් වෙනවා. ඕන දෙයකට ලැහැති ගන්න නැති. ඒකට මධ්‍යම ප්‍රතිපදාව කියන එක අපි පාවිච්චි කරාට කාමභෝගී පුද්ගලයට බලවත් වෙන අපේ ගොරෝසු වෙලා තියෙනවා. ඒකට වැඩිය අපි ගොරෝසු වෙලා. යෝගාවචරයේ පැත්තට මට දැනුයි අපි ටිකක් අත් යෝගාවචරේ ක්‍රියගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මේකට මධ්‍යම ප්‍රතිපදාව කියන වචනේ කියන්න මම දන්නේ යෙදීම යෝග යෝගේ තමයි මේකේ තියෙන වැදගත් දේ ඒකෙදි තිතා වැදගත් කාරණාවක් මතක් කරන් තියෙනවා ඒ යෝග කර්ම හැම එකකම පස්සට යනකොට තමයි බොහොම ගැඹුරු සංකීර්ණ සමීකරණ දිගේ පටිච්චසමුප්පාදදී ගැඹුරු තේරෙන්නේ වැදගත්ම දේ නම් මේකට බහිණ එක කුසල ඡන්දෙන් වැඩිට බහිණ එක තමයි අපි ඔක්කොම ඒ දේ කරලා ඉවරයි දැන් ඒක කෙරුවෙත් එක්කෙනෙකුට ඒක ආදාර කළා නෙවෙයි අපි තනියම. මේ බයින් එකේදී අපිට ඉන්නේ කම්බල කතා කරන්නේ නෑ නෝ ඔක්කොම. අපිට ඒකටම මතකයි. අපිට මේ පච්චේ පරිකා ඥාන නෑ කියයි, පරිසම්පදා ඥාන නෑ කියයි. ඌව මොකක්වත් කරන්නේ ප්‍රශ්නයක් ආවම මේකට ඉදිරිපත් වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා ඒකව නතර කරන්න බ්‍රහ්මීකටත් බෑ, මාරේකටත් බෑ. ඒක අපේ ළඟ තියෙනවා. ඒ නිසා ඒ කුසලත් අපේ ළඟ තියෙන මේ කරබැලීමේ ආශාව අපි උගාකට අමතක කරපුවා තමයි නික කල්ලි කියන්නේ චා හරි ශෞත්‍ය කියලාගෙන ඉන්නේ අපිට අපේ ಗುಣ ටික මතක නැති කියලා. ඉතින් යෝග ජීවිතය කියලා කියන්නේ ඒක පාගන්න එපා. මේ හැම කෙනෙක්ම ආවේ තම තමන්ගේ ශක්තියේ අපි දැන් ඉති මේ සංකීර්ණ ගැඹුරු දේවල් හොයන්න ගියාට අර මූල ශක්තිය පාගන්න නැතු හිතියොත් මේකට අරුපුත් සංසදාන් කන්නේ ශබ්දන්ත කුලේ ඇතා වුණත් ඒක නිදා ගන්නකොටවත් වතුරේ ඉන්නකොටවත් වැඩ කරනකොට කවදාකවත් හොඳේ පාග ගන්න. හොඳේ හරි ඔබ රක්කන්න කුලේ ඇතාවේ හොඳේ බිම ගෑවෙන තරම් දිගයි. හත් පොලක් හත් පොලක් වෙනවා දිනන්නේ. හොඳේ බිම ගෑවෙන කකුල මුගක් මේ කකුල දෙක යන්නේ හොඳේ දෙපැත්තේ. කවදාවත් පල ගන්න කියලා. බුදයන් වතුරේ නාන්න ගියත් උඩින් තියා ගන්නවා. බුදියා ගන්නකොටත් උඩින් තියාන උදන්න ඔතන තමයි ගැටෙන්නේ. ඒ වගේ අපි මේ හැම වෙලාවෙම වර්තමාන මොහොතේ ඉක්ම ගන්න නැතුව ඉන්නවනම් වටින ඔය මොන ඥානයක්වත් ඕනේ මොන ධ්‍යානයක්වත් ඕනේ මොන සමාධියක්වත් ඕනේ ඒක තියෙනවා වටන්න. ඒක වැටුණා නම් මොන එකට නැගිටතරද? වර්තමාන චිත්තක්ෂණේ ඊට තියාගෙන ඉන්නේ කියන වටිනාකම ඉතින් බුරුම ගානට හැමදාම බණ කියන්නේ ගියහම කියනවා. ඉතින් මොකක් කරන්නේ නැහැ කිය කිය නඩිනවත් පටේ මගේ කනේ දෝංකාර වෙනවා ඒ සංස් කියනවා. අපි එක පැයක් පාඩි වෙනවා කියන විනාඩි 5ක් ඉන්නවා කියලා කියමු අරමුණු විනාඩි 5 එක පැයක් විනාඩියක් ඇතුළත අරමුණ 60 පාරක් මෙනෙහි කරන්න පුළුවන් වෙන මොකක්වත් ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා මෙන්න කරන හැම වාරයක්ම එතන චිත්තක්ෂණේ පිරිසුදු වෙනවා ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියනකොට වරමුණ හිටිනවනේ ඒ නිසා 60 වාරයක් විනාඩියකට හිත පිරිසුදු වෙනවා විනාඩි 5ට 300 වාරයක් හිත පිරිසුදු වෙනවා ඕක දෙන්න පුළුවන් කවුද ඉන්නේ ලෝකේ අපිට ඔබ සමාධිය ඕනෙත් නෑ අපිට ප්‍රඥාව ඕනෙත් නෑ මොකක්වත් නෑ පිරිසුදු චිත්ත ධාරාව තප්පරයකට සැරයක් විනාඩියකට 60 වාරයක් ඉනවන ඔය ඇති මුළු ජීවිතේටම ඇති උකෝලේ කරපැහැන් යනවා. වේදනාව තියෙනකොට වේදනාව මෙලෙයි. සබ්දයක් කරනකොට සබ්ද මෙලෙයි. ආනාපාන තියෙන ආනාපාන මෙලෙයි. තේින තේින ඔක දෙකේ පන්තිලා මේකේ වැඩක් කරේ. මොකද අපි බලාගෙන ඉන්නේ මේ නිවන් ලබන්න. පච්චේ පරික්ඛා ඥානය ලබන්න, සංඛාර උපේක්ඛා ඥානය ලබන්න, චතුත්ථ ධ්‍යානය ලබන්න කවදාකවත් ඒක ලබන්න හම්බ වෙන්නේ ඒ ඒ වෙලාවේ අරමුණ හිත තියාගන්න. ඉතින් ඒක බැරි කෙනෙක් මෙතන එක්කෙනෙක් අන්න. ඔක්කොමලා ඉන්න පුළුවන් කට්ටිය නමුත් හැමදාම ගියන්න වැඩි ප්‍රශ්න අපිට තියෙනවා. මොකද හේතුව මේක නෙවෙයි අපි දුක් කරලා තරගන්නේ. කමඨා සුද්ධ කරනට හරියට කියන්න පුළුවන් නම් මම මේ අරමුණ එනකොට මෙහෙම මෙනේ කරා. මට මෙච්චර වෙලා ඒකද අරමුණ මෙනේ කරන්න යන්න පුළුවන් කියලා. කවදාකවත් ගුරුවරයෙක් ප්‍රශ්න කරන්නේ නැහැ. නදන්න ඒ පුද්ගලයා අනිවාර්යම කාණක උපරිමදී කරනවා. ඒක අමාරු නෑ. ඒක ඇත්තට මේ සංකීර්ණ දෙයක් කියලා පෙන්වන්න හදුවට විපස්සනාව විවදන පුළුවන් තරම් සරල කරලා පෙන්නනවා. මේ එක එක නම් මේක සංකීර්ණ කරගන්න හදනවා. මේ පියවර දෙක තුන පැනින්න හදන සලකලා ගන්න එකයි කරන්නේ. නිසා බද්ධකත්ම දේ කුසල ඡන්දේ වැඩිට බහින එක. ආරම්භ ධාතුව තමයි සරෝජනස කියන්නේ බද්ධකත්ම දේ. ඒක හොඳ වෙ ලස්සන මේ දාන කතාව සම්බන්ධයෙන් තියෙනවා වෙලා ගිහින් අපේ. දාන කතාව සම්බන්ධ කතාවක් තියෙනවා දානේ වැඩි කරන්න යන්න පුළුවන් තිරිසනෙකුට දෙන දානේ, මිනිසෙකුට දානේ, සිල්වතෙකුට දෙන දානේ, සෝවාන් වෙච්ච කෙනෙකුට දානේ, අනරහත් වෙච්ච කෙනෙකුට දානේ, භික්ෂු භික්ෂුණී, උභයපාක්ෂිය, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානේ කියලා දාන જાති එන්ට එන්ට පින් ගන්න. බුදුහාම කියන්නේ ඔක්කොම වැඩි ලොකුයි කියලා කියනවා මම බුදුන් සරණ යමි, දාම් සරණ යමි, සංඝ සරණ යමි කියන්නේ. බුද්ධ ලෝක මහා සංඝරත්නය දාන දෙන කරනකොට ඔය මේ සරණ යන්නේ. ඉතින් ඕක අපි හැම වෙලාවෙම කරනවා නම් මොකටද මෙච්චර මේ මේ දාන දෙන්න බැරිුණයි කියලා කන ගන්නවා. ඒ නිසා අපි ඔය චක්‍රේ කොනක් අල්ලන්න හදනවා. අර පහසු කරන්න පුළුවන් දේ හැම වෙලාවෙම කරනවා නම් මම මේ වගේ දෙයක් කියන්නේ දිනචරියාව කරන්නේ උප්පරීම ලැබෙන ආනිසංසය කියලා ලැබෙනවා. පැනලා යන්න ගියොත් අල්ල කඩාගෙන ඉවරලා ඉතින් ෆ්‍රස්ට්‍රේට් කරන්නයි වෙන්නේ. ඉතින් කොහොම හරි කමන්නේ අපේ වෙලාව විනාඩි විනාඩි 10ක් විතර වැඩි වෙලක් තියෙනවා. ඉතින් ආන්න විදිහට තාම ප්‍රශ්න තියෙනවා කියලා හිතුවත් එහෙම තාක් කළා නිසා අපි එනම් මෙතනින් ධර්ම සාකච්ඡාව නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මේල් පැන් වල කට්ටියට ප්‍රශ්න වල පැත්ත ඇහෙන්නේ නැහැ. ඇහෙනවා ස්වාමීන් වහන්සේ අත්ත කවුවක්ද කියන්නේ නැහැ දැන් මෙහෙන් ඇහෙන ප්‍රශ්න ඇහෙන්නේ මම දෙන උත්තර විතරයි එහෙට ඇහෙන්නේ කියන එක මම කිව්වේ එහෙම එහෙම තමයි ස්වාමීන් වහන්සේ මේ උහින් අහන ප්‍රශ්න හරියට හැදිලිව ඇහෙන්නේ නැහැ යම් කමක තමයි ඇහෙන්නේ ඒක ප්‍රශ්නයක් වශයෙන් නැග්ගා නම් හරි හොඳයි කොහොම හරි අපේ දැන් කාලය හැමාරයි ඒ නිසා අපි නතර වෙනවා. අපි එනම් නැවත ලබන සෙනසුරාදා හමු වෙමු. එතකන් සියලු දෙනාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. දැන් අපි තියෙනන්නේ මේ නොපෙනස් කරන පින්කරන ජීවීන් අපේ ධර්ම සාකච්ඡා සුවය සමාප්ත කරමු කියලා මම කියනවා. ඉත්තාර්ථාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාතා ජගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාතා ජගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්ථා චුම්මත්ථා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදරෝ සතං සමාදරෝ තු යාවි පාරකත්තිය නිබිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්ත්‍ය නිබිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්ත්‍ය